ඉතින් කවුරුත් වගේ මේ වෙනකොට දන්න පරිදි මේ දේශනාවල් සියල්ලටම සර්වචනාසේ විසින් දේශනා කරන ලද වටිනා සූත්‍රයක් වෙන ගෝපාලක සූත්‍රය ඉදිරින් තියාගත්තා. ඒ අනුව දේශනා මාලාවක් විදිහට මේ එදිනදා ජීව දේශනා පෙළගස්වලා තියෙන්නේ. ඉතින් ඒ අනුව සර්වචනාසේ ගෝපාලකයෙකුට උපමා කරලා ගවරැල දිනු කරලා පස්කෝ රස ලබන දක්ෂකමකොත් අදක්ෂ ගෝපාලයා අදක්ෂකම නිසා ගවරරත් දුර්වල කරගෙන පස්කෝ රසෙමුත් පිරින ආකාරයක් පෙන්නලා මේ විදිහටම යෝගාවචරයේ තමන්ගේ මේ Brahmacharya ජීවිතය සාර්ථකව පැවැත්වීමෙන් අවසානයේදී ලැබිය යුතු ඒ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන පස්කෝර සහ සමාන ඒ අමෘතය බුද්ධි විඳින හැටි අදක්ෂ වුණොත් යෝගාවචරයක් වශයෙන් අදක්ෂ වුණොත් ඒ Brahmacharya ජීවිතේ වුණත් කෙලෙසිලා පහ වෙලා මේ කියන ඒ පස්කෝ රසයෙන් අමෘත රසයෙන් පිරියන හැටිත් උපමා උපමේය සංසන්දනකින් පේනනවා. ඒකෙදී ඒ සඳහා කාරණා 11ක් දෙපැත්තටම සමබර කරනවා සරුවචන් වහන්සේ. අපි මේ තාකල් කතා කරගෙන ආපු ඒ කතා පිළිවෙලේ එහෙම නැත්නම් දේශනා මාලාවේ අද තියෙන්නේ නවවෙනි කාරණාව. ඒ කාරණාවේදී තියෙන්නේ දක්ෂ ගෝපාලකයාගේ ගෝචර කුසලය. ගෝචර කුසලය කියලා කියන්නේ ගෝ කියලා වචනේ පාවිච්චි කරන්නේ හරකට චර කියලා කියන්නේ හැසිරෙන බිම. Eh, ගොදුරු බිම කියලා කියන්න බලන් හරකා ඇවිලෙන ගොදුරු බිම. ඉතින් ඒ ගොදුරු නැති තැන් වලට හරක දක්කගෙන ගියොත් eh, අර වීතිය දන්නේ නැතුව වගේ ගිහිල්ලා තනකොළ කන්න බැරි නිසරු බිම් වල හෝ හැමදාම එක තැනකට හෝ එහෙම නැත්නම් පිරිසිදු පැම්පකුණක් eh, මේ වතුර තියෙන තැනක් නැති තැනකට හෝ ගෙනිච්චොත් ඒ හරකුන්ට ඒ ක්ලාන්ත ගති පහල කරනවා. ඉතින් ඒ නිසා පාලකයා හොඳට දැනගන්න ඕනේ ඒ ඒ ඍතු අනුව කොයි කොයි තැන් වලට ඒ හරක් දක්වන්න ඕනේද ඒ හරකුන්ට නිසිසේ තන බුදින්ට පැම්බොණ්ඩ ඒ ටික නොවුනොත් එහෙම උන්ට මේ <coughs> අහේනියකටපත් වෙනවා මේක සම්බන්ධයෙන් මේ ඒ ප්‍රදේශයේ පිළිබඳ හොඳ දැනීමක් ඒ ගෝපාලකයට තියෙන්න ඕනේ නොතිබුණොත් වෙන්නේ මොකද සමහර විටක හොඳ තනබිම් තියෙද්දි ඒ නිසරු බිම් වලට එලවනවා එහෙම නැත්නම් හොඳටම වියලි ඉඩෝර කාලවල එහෙම තනකොළ නැති වෙච්ච වෙලාවක ගෝපාලකයා සුදුසු දානක් නැතුව හිටියොත් එහෙම ඇත්තටම හරකොන්ට අපහසුතාවලටපත් වෙන්න වෙනවා. ඉතින් ඔය පිටරටවල වල එහෙමනම් ඇත්තටම ඊත්තු ගුණේ බොහොම දුෂ්කර නිසා හැම ගොවිපලකම මාස ගාණක් කරකුණ්ඩ कांड ඒ පිදුරු වගේ කොට ගහලා තියාගෙන ඉන්නවා. එහෙම නැත්නම් සයිලෝස් විශාල මේ එක්ක පොළවේ වලවල් හාලා නැත්නම් උස බිම මේ කණු මේ තැන් හදලා ඒ වගේ දාලා රැකලා තියාගෙන. මේ වෙලාවට ඒ හරකුන්ට ඒ ටික නොදුනොත් එහෙම ඒ අවුරුද්ද පුරා ඒ වැඩි කරගන්න වෙන්නේ නැහැ. ඉන්දියාවේ ඒ தত্ত্বෙ එච්චරම ඉන්නේ නැහැ. තද බල සීතල කාලයක් එන්නේ නැහැ. නමුත් ඒ වසාන ඍතුව, හේමන්ත ඍතුව, ගිම්මාන ඍතුව වෙනකොට ඒ ඍතු කාලයේ අණුව හරක් හරිතන්ට යෙදුවේ නැත්තම් ඒ ගෝචර යේයි අදක්ෂ ගෝපාලකයෙක් වාගේ පිළිහෙනවා. මේ කාරණා පෙන්ලා ਸਰවචනාංශේ යෝගාවචරයාට ගෝචර භූමිය මොකද්ද කියලා තමන් වහන්සේ වශයෙන්ම කත්තු කම්මිතා ප්‍රශ්නයක් අහලා කතංච බික්ක වේබික්කු ගෝචර කුසලෝ හෝති කියලා මොකද්ද මේ යෝගාවචරේකට භික්ෂුවකට භාවනාන් යෝගී කෙනෙකුට ගෝචර භූමියේ ඉද බික්ක වේබික්කු චත්තාරෝ සතිපට්ඨානේ යතා භූතම් පජානාති සතර සතිපට්ඨානේ තමයි යෝගාවචරයාගේ ගෝචර භූමිය වෙන විදිහකට කියනවනම් සතිය ඒ ගෝචර භූමිය කොයි වෙලාව හරි ඉක්මෙවුවා නම් ඒකට දඬුවම් විඳින්න වෙනවා. ඒ තමන්ගේ යෝග ජීවිතයේ ප්‍රධාන අරමුණ එහෙම නැත්නම් පිටකොන්ද එහෙම නැත්නම් තේමාව මේ සතිය බවත් සතිපට්ඨානයේ පවතින තාක්කල් දිගටම ප්‍රගමනයක් සිද්ධ වෙනවා අඩු ගානේ පෞසිද්ධ නොවීම සිද්ධ වෙනවා අබ්බපාපස්සකරණම් කියන එක සිද්ධ වෙනවා. එහෙම නැත්නම් කුසල සුපසම්පදාවටත් නොකරන ලද ගැඹුරු කුසල් වලට එළඹ වාසය කරන්නත් හම්බ වෙනවා. ඒක නිසා ඒ සතිය පිළිබඳව අවබෝධය අවශ්‍යයි. ඉතින් මේ සතිය පිළිබඳ අවබෝධයේදී අපේ අටුවාචාරින් වහන්සේලා එමු නැත්නම් මේ සම්ප්‍රදාන කූල අටුවාව සතිය පෙන්ලා දීමේදී සතියේ ලක්කන රසපච්චුපට්ඨාන පදට්ඨාන කියන ක්‍රමයට විස්තර කරනවා. ඒක අටුවාවට ගරු කරලා කරන ක්‍රමයක්. ඒ අනුව අර කලිමුත් මන් දවසක මතක් කළා වගේ සතියේ ලක්ෂණය වශයෙන් පෙන්වන්නේ අපිලාපන ලක්ෂණ අපිලාපන ලක්ෂණ කියන්නේ පිලාපන ලක්ෂණේ විරුද්ධාර්ථේ. පිලාපන ලක්ෂණේ කියලා කියන්නේ පොලාපඤ්ඤ ගතිය. හිත යමකට கிඳා බහින්න නැතුව මතු පිට පොලාපනින එක අටුවාචාරින් වහන්සලා උපමාකාරයෙන් පෙන්වන්නේ වේලිච්ච ලබු කබලක් වතුරට දාපුවාම ඒක වතුර උඩ දීරලිය අනුව උලංගන අතට යනවා උඩ පැට මේ පොළ පොළ යනවා කවදාකවත් கிඳා බහින්නේ නැහැ. ඉතින් මේකට දැන් කාලේ හැටියට පොරොප්ප කෑල්ලක්, රිජිෆෝම් කෑල්ලක් වතුරට දාපුවාම වෙන දේ දැක ගන්න පුළුවන්. ඒ පොළාපණි ලකුණට නිදර්ශනයක්. අපිලාපන ලක්ෂණය කියලා කියන්නේ යකට කෑල්ලක්, ගල් කැටයක් වතුරට දාපුවම වෙන දේ. ඒකේ දාපු තැනම කිඳා බහිනවා. කිඳා බහැලා ජලකඩ හරහා ගිහිල්ලා කවදා හෝ අඩියටම එනකන් ගිහිල්ලා තමයි නතර කරන්නේ. මොන්නම හේතුවක් නිසාවත් ඒක නැතුව නතර වෙන්නේ නැහැ. ඒක නිසා සතියේ මේ තියෙන විලාපන ලක්ෂණයෝ අපිලාපන ලක්ෂණය කියන දෙකට භාවනාවකින් ආනපන සති භාවනාව වගේ අරමුණක් සම්බන්ධ කරලා ගත්තොත් අපි යම් වෙලාවක විවිධ නීවරණ සහිත හිතක මේ සතිය පිහිටවන්න සතිය තැම්පත් කිරීමට ආනාපානීය උපක්‍රමයක් එහෙම නැත්නම් උපකරණයක් විදියට පාවිච්චි කරනවා කියලා හිතමු අපි මේ වැඩමුළුවේදී අපි මුලින්ම අර්ථකථනය දීගත්තේ එහෙමයි. ඒ විදිහට ආනාපානට හිත දැම්මට පස්සේ අර හිත පිස්සු හැදිච්ච රිලෙවෙක් වාගේ අත්ෙන් අත්තර පැන පැන ගත කරපු ජීවිතය ඒ ඒ පුරුද්දේ යබ්බහියතියේදී එක අරමුණක බොහෝ වෙලා පවත්නවා කියන එක උගා දුෂ්කරයි. ඒක නිකන් උපමාවට කියනවා නම් මේ gedara hurutale හැදිච්ච පොඩි බබෙක් ඉස්කෝලේ ඉස්සල්ලාම ගිහිල්ලා හරියට පන්තියක වාඩිලා විනාඩි 35ක් සින්දු කියනවා ඊගා විනාඩි 35 නටනවා ඊගා විනාඩි පස්සේ අකුරු කියන ගන්නවා ඊගා විනාඩි 35 අකුරු කියවනවා අකුරු ලියනවා ආදි වශයෙන් ඒ හරියට කාලසටහනට අර පොඩි කීරිදරුවා මෙහෙවනවා කියන එක ලේසි නෑ ඒ මෙහෙවනවා කියන එකේ අකුරු කරන කිරුවේ නැතත් ඒ හා සමාන තා පොඩි ළමයි ගොඩාක් එකතු කරගෙන හරියට ඒ <clears throat> කාලයක් අනුව කාලසටහනකට වැඩ කරනවා කියන එක ඒක බාලංශ පන්ති උගන්වන ගුරුවරු හොඳටම දන්නවා කොච්චර අමාරුද කියලා. නිසා ඒක ඉතාම වැදගත්. ඒ වගේ තමයි මේ නීවරණයන් වල රූප විශේෂ, ශබ්ද විශේෂ, ගන්ධ විශේෂ, රස විශේෂ, පහස විශේෂ, හිතවිලි විශේෂ විවිධාකාරී හැසිරෙමේ හිත රූප කිව්වහමත් වර්ණ තියෙනවා, සටහන් තියෙනවා, ආකාර තියෙනවා. කහ රතු නිල් ආදී විවිධ රූප තියෙනවා රූප රූපවල. ශබ්ද ගත්තහමත් නානා ප්‍රකාර ශබ්ද තියෙනවා. ගඳ ගත්තහමත් විවිධ જાති තියෙනවා. රස ගත්තාම රසමසවුලු ගොඩක් තියෙනවා. පහස ගත්තාමත් විවිධ මේ සුඛපභෝගී දේවල් තියෙනවා. හොඳ නරක දෙකම හිතවිලි තියෙනවා. ඒක ධාරාවක ඒක නාලිකාවක වුණත් විවිධාංගීකරණයේ තියේදී වෙන නාලිකා 6ක ඍෂිසේ හැසිරිච්ච හිත ඒකට කියන්නේ කාම ඡන්දේ කියලා. නිසිනින්දේ හැසිරෙන හිත පොහසත්කම දක්ෂකමක් මානවයිති වාසිකමක් කියලා හැදිච්ච මිනිස්සෙක් කවදා හෝ මේ සත්‍ය කියන චෛසිකයට නම්බු කරලිවලා එක අරමුණක පවත්තන්න විනිශ්චය කරනවා කියනවනේ ඒ මනසට ඇත්තට වඳින්න වටිනවා. ඒක විශාලම විප්ලවයක්. බුදුන් කිව්වත් ගුරුන් කිව්වත් කෙනෙක් Taman හිතනවනම් මම මේ හිත එකතැනට ගන්න ඕන කියලා ඒක විශාලම මේ විප්ලවීය අදහසක්. නමුත් මේ විප්ලවීය අදහස තිබුණ පළියට වැඩේ වෙන්නේ අපි තිබ්බට පස්සේ මේ හිත අර පොලාපයින් ගතියෙන් එකින් එකට එකින් එකට පැනපැන යනවා. අන්නේ පැනපැන යන වෙලාවේදී ආනාපානිය සම්බන්ධ කරලා ගත්තත් මේකේ තියෙනවා පරිණාමයක්. විපරිණාමයක් නැත්නම් රූපාන්තරණයක්. අපි ඉස්සල්ලාම ආනාපානට මුණ දැම්මයි කියලා හිතමු සද්ද වේදනා හිතවිලි තියෙද්දි හෝ එවුවා තුනී වෙච්ච වෙලාවක ආනාපානෙට මුහුණ දැම්මයි කියලා දාපු ගමන්ම පේන්නේ ආනාපානෙ මතු පිට පමණයි. ඒක හරියට කියනවා නම් අපි කටුගේකට මියුසියම් එකට යන්න හදනවා. ඉතින් අනකොට අපි මැප් එක බලන්න ගිහිල්ලා ඕන දැන් අපි කටුගේ ළඟට ගියා. මිදුලට ගියා. ඉතින් දැන් අපි දන්නවා දැන් ඔන්න හරි. අපි අපි ගිය සිටියමේ හැටියට අපි එතෙන්ට ගියා. දැන් ඊට පස්සේ ටිකට් එකක් ගන්න අපි ඇතුළට යනවා. ඇතුළට ගියාට පස්සේ ඒකේ එක එක පුංචි පුංචි කාමරවල 5000 6000 පැරණි ඉතාමත්ම විස්තර සහිත ඒ පුරාවස්තු එහෙම නැත්නම් විවිධ සංස්කෘති ලක්ෂණ පෙන්වනවා. ඉතින් ඒකට ගියාම එතන ගොඩක් වෙලා බලන් ඉන්න ඕන. ඒක බලන් හිටියොත් ඊගාව තියෙන එකට යන්න වෙලාවක් නැහැ. ඊගාවක තියෙන එක ගියොත් මේක බලන්න වෙලාවක් නැහැ. ඉතින් ඒ වගේ අර කටුකට ඇතුල් වෙනවා වාගේ තමයි ආනාපානට ඇතුල් වෙනවා. ඇතුල් වුණාට පස්සේ ඒකේ අපිට පේන්නේ ඉස්සල්ලාම මේ ආස්වාස ප්‍රස්වාස කියන සම්මුති දෙක විතරයි. මේ හුස්ම ගන්න මේ හුස්ම හෙලනවා. ආ ඒක දිහා බලාගෙන සතෝ වාස සති සතෝ පස සති කියලා දැන් මේ එකක ආස්වාසයේ පුළුවන් තරම් කියනවා අංග ප්‍රත්‍යංග එහෙම නැත්නම් ව්‍යංජන අනුව්‍යංජන නැත්නම් හැඩනිල සටහන් ආකාර පුළුවන් තරම් විස්තර සහිත බලන්න කියලා. ඒ කියන්නේ අර හිත අරමුණෙන් අරමුණට පැන පැන යන වෙනුවට එක අරමුණක පෙන්නලා අරමුණට கிඳා බස්සන්නයි මේ හදාන්නේ. ඒකට උපමාවක් විදියට ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියනවා අපි කැමේෂේ වාඩි වුණාට පස්සේ ඒ සලාඩ් එකක් හදලා මේෂේ ඇරලා තියෙනවා තඹපු අල ටිකක් කපලා දාන්න. ඉතින් අපි ගෑරපෝ දික් කරලා ඒ අල කෑල්ලක් මේ හැන්දේ දවට ගන්න නම් අපි දන්නවා ඒකට ඒකට අදාළ කෝණයකින් බසන්න ඕනේ යම් ප්‍රමාණික බරක් දාන්න ඕනේ. බරක් දාපම අපිට තේන දැන් අල කෑල්ලේ හැන්ද ගෑරපෝ කාගෙන යනවා. ඒ කාගෙන ගියාට පස්සේ දැන් අරපුව ගන්නකොට අල කාලේ පැටලිලා එනවා. එහෙම නැති වුණොත් ඒ අලකොඩේ හරියටම හිර වෙලා ගැරපුව ඒ නියම කෝණයෙන් ඒ බර දැම්මේ නැත්තම් අපිට අලකැලක් ගන්න වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ ආනාපානයට හිත බස්තනකොට බැලියට පැති දෙකක් තියෙනවා. එකක් තමයි වීරිය, අර දාන බලය. දෙක තමයි ඒ කෝණේ එහෙම නැත්නම් මානසිකාරය. හරියට මේ මානසිකාරයම බස්සන්න ඕන. යරපු අද්දකින් අල්ලලා මෙහෙම ඇන්නට කවදාකවත් ගන්න හම්බ වෙන්නේ නැහැ අල කැලක්. තඹෙච්ච අල කැලක් ගෑරපොට දවටන්න බාරුයි. ඒක හරියට ගානක් තියෙනවා බස්සනකොට දවටෙනවා. ඒ නිසා ඒ ආස්වාස ප්‍රසවාස දෙකේ හිත බස්සනවා කියන එක නැත්තම් මේ අපිලාපන ලක්ෂණය ගන්න නිවැරදි එල්ලේ සහ දල්වාගත් වීරිය කියන දෙක අවශ්‍යයි. ඉතින් මේ දල්වාගත් වීරිය එක දිගට පවතින්න නම් රුචිකත්වය සාක්ෂාත් වෙන්න ඕන. අපි මනාපදේ කරනකොට දල්වාගත් වීරියක් තියෙනවා. නමුත් මේ එකම ආස්වාස ප්‍රසවාසය නැවත නැවතත් නැවත නැවතත් බලනකොට මේ දල්වාගත් වීර්ය කියන එක නැත්තම් උද්දීපනය වෙච්ච වීර්ය කියන එක බොහොම ඉක්මනට දුර්වල වෙලා යන්න පටන් ගන්නවා. ඉතින් සා යෝගාවචරයට මේ අරමුණේ පා වෙනවා, නීරස වෙනවා, ඉතින් ඒටිඑඩිට් මේක දිගට කරනවා කියලා කියන්නේ ඉතින් සද්ධාවෙම ලකුණක් තමයි. එහෙම නැත්නම් අදිෂ්ඨානයේම ලකුණක් තමයි. තාම මේ ප්‍රතිඵල ලැබිලා නැහෙනේ. දැන් ආයෝජනය කරාට තාම ප්‍රතිඵල ලැබිලා නැහැ. ඉතින් ඒ නිසා නැවත නැවතත් වීඩියෝ යොදන්න ඕනේ. වීඩියෝ යෙදුවටත් හරියට මේ දෘෂ්ටි කෝණයෙන් දෘෂ්ටි කෝණය නෙමෙයි ඒ කෝණයෙන් ගැව්වේ නැත්නම් හරියන්නේ නැහැ. තවත් උපමාවක් ඒ ස්වාමීන් වහන්සේ කියනවා ගිනි පෙට්ටියක් අරගෙන ඒ ගිනි කූර පැත්තේ, ගිනි පෙට්ටියේ පැත්තේ හරීම කෝණකින් හරීම වේගයකින් ගැහුවොත් පුලිඟුවක් පයින්. ගිනි පෙට්ටියට අන්තක 90න් ගිනි කූර කියලා ගැහුවට හරියන්නේ නැහැ. ඒ වගේ මේ අවශ්‍ය කරන බර දැම්මේ නැත්නම් හරියන්නේ නැහැ. හරි ගියා නම් ගිනි පුලිඟුවක් එනවා. ඒ වගේ තමයි යෝගාවචරයට හොඳට තේරෙනවා. ඒක යෝගාවචරයට තමයි අස්පනා අපිට එතනම තේරෙන්නේ මේ අරමුණට හිත බහිනවද කියන එක. නැත්තම් හිත පිට යනවා. සද්ද වේදනා හිතිවිලි යනවද? අරමුණේ අල කැලට බස්සනවා වගේ නැත්තම් මහසි සාඩෝයේ පොත ලියනකොට කියනවා බුරුළු පසකට හෙල්ලකින් අයින්කොට පස කාගෙන ගිහලා හෙල්ල හිටින හිටිනවා. හෙල්ල අවුලේ ඇවිලෙනවයි කියලා අපි කියනවා. එල්ල ඇවිලුණා නම් ඉතින් හරියට මේ දුර කෝණෙන් ගියා බුරුල් පසේ කාගෙන ගියා. ආන්නේ වගේ මේ ආනාපාන ආස්වාසයට හිත බස්සන එක ප්‍රස්වාසයට හිත බස්සනවා කියන එක අපි එදිනදා ජීවිතයේ අනන්තවත් දකින්න අත්දැකීම් තියෙනවා. නමුත් මේකේ එකම දෙයයි ප්‍රශ්නයක් තියෙන්නේ මේ මේ හුස්ම බලලා කාටද හරි ගියේ කියන ප්‍රශ්නේ හිතේ තියෙනවා. නිකන් උලන්නේ මේ උලන් බලලා කොහොමද හරියන්නේ? ඒ නිසා ඒකට ලොකු සද්ධාව ලොකු ආත්ම ශක්තියක් නැත්නම් අදිෂ්ඨාන ශක්තියක් ඕනේ මේක නැවත නැවත කරන්න. කරනකොට ඉස්සල්ලාම අපට ආස්වාසයට ආදාළ ආස්වාසයේ ආවේනික ලක්ෂණ ඒවට ස්වභාව ලක්ෂණ කියලා කියනවා ප්‍රසවාසයට යනවා ඒක කියලා නෙවෙයි යන්නේ ආස්වාසි ඉවර කරනවා ඒ දැනගත්තත් අකමැති වුණත් කැමැති වුණත් දැනගත්තත් නොදැනගත්තත් ආස්වාසි වලට ප්‍රසවාසයට යනවා ප්‍රසවාසය වලට ආස්වාසයට යනවා මේ හුස්ම කියන එක ඉච්ඡානුක අනිච්ඡානුක පේශින් දෙකෙන්ම සිද්ධ වෙනවා ඉතින් මේකේ දල්වා ගන්නලද වීඩියකින් සහ නිවැරදි එල්ලේකින් යුක්තව සතියට සහයෝගය ලැබෙනවා නම් අපිට ආස්වාසය එන හැම වෙලාවකදීම ප්‍රස්වාසයෙන් වෙනස් වෙන ආකාරය ප්‍රස්වාසයෙන් හැම වෙලාවකදීම ආශ්වාසයෙන් වෙනස් වෙන ආකාරය දැක ගන්න තරමට ඒ උද්‍යෝගය වැඩෙනවා නම් ඒ යෝගාවචරයට ටික වේලාවක් භවනා කරනකොට සපේලා උත්තරයක් කියන්න පුළුවන් මේ මේ ආකාරයෙන් ආස්වාද ප්‍රසවාස වෙනස් වෙනවා කියන. ඊට පස්සේ තමයි මේ යෝගාවචරයට මේ කිඳා බැසීම තා වැඩි කිරීම සඳහා කියන්නේ මේ ආස්වාසයේ දිගේ බලනකොට ආස්වාසයේමත් විපරිණාමය සිදු වෙනවා ප්‍රසවාසයේ දිගේමත් විපරිණාමය සිදු වෙනවා සතෝ අස්ස සති සතෝ පස්ස සති කිව්වට පස්සේ සරුවචාන්ස කියනවා දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති රසං වාස්ස සන්තෝ රසං අස්ස සාමීති පජානා ආස්වාසේ දීර්ඝ වශයෙන් ගන්නවද කෙටි වශයෙන් ගන්නවද කියලා බලනවා පේනවා මේ දිග කෙටි කියලා බැලුවට ඒක නිකන් හුදු ඉංගියක් පමණයි ඊට වැඩි ගොඩාක් පැතිකඩ තියෙනවා. ආනේ පැතිකඩ සියල්ලම දකින්නකොට දකින්නකොට මේක කියන්නේ විනිවිදිනවයි කියන්නේ. මේක කියන්නේ කිඳා බහිනවයි කියන්නේ. මේ කිඳා බහිනකොට <clears throat> ඈත තියලා ආනපාන දිහා දුරේක්ෂකකින් බලා ඉන්නා වගේ නෙවෙයි. එnde ende ende ende ende ආස්වාද ප්‍රසහසේ ආසන්න උත්සන්න වෙන්න පටන් ගන්නවා. මේ ආසන්න උත්සන්න වෙන්න අත්නෑර අඛණ්ඩව එන එන ආස්වාසේ ප්‍රසවාසේ සතිය පවත්වාගෙන යනකොට මේක මේ මතු පිට තිබිච්ච නැත්නම් පිටලෙල්ලේ තියෙන ආශ්වාසයේ ලක්ෂණ සහ ප්‍රශ්වාසයේ ලක්ෂණ කිඳා බහගෙන යනකොට අමතර පරිණාමයක් සිද්ධ වෙනවා මෙතෙක් වෙලා ආශ්වාස ප්‍රශ්වාසයේ වෙන් කිරීම සඳහා පෞද්ගලික ලක්ෂණ සලක්ෂණ අච්ඡත්ත ලක්ෂණ ස්වභාව ලක්ෂණ ගති බල බල ඉඳලා බොහෝ වෙලා බලාන යනකොට යනකොට යනකොට මේ දෙකටම ආවේනික පොදු ලක්ෂණයක් තියෙන බව තේරෙන්න පටන් ගන්නවා මේක යෝගාවචරය කරන එකක් නෙමෙයි යෝගාවචරයට වෙන එකක්. හැබැයි යෝගාවචරය දන්නව නම් දිනනවා. නොදැනුවත්තොත් එයාට තේරෙන පටන් අර ගන්නවා මේ <coughs> මට ඉස්සලා හොඳට ආස්වාද ප්‍රසවාසයෙන් වෙන් කළ පෙන්නනවා දැන් මේ එන්නේ යනකොට මොකද එන්නේ යනකොට මොකද වෙලා තියෙන්නේ එතකොට නොදැන යන්නේ එකන හිතනවා සතිය නැති වෙලා මේ උද්දීපනයේ උද්‍යෝගී නැති වෙලා මානසිකාරය නැති වෙලා දැන් මේ සම වෙන්න හදනවායි කියලා නැත්තම් මේ සමාධිය කැඩිලා වෙන්න ඇති කියලා. නමුත් දැනගෙන ගියොත් ඒ ආස්වාස් ප්‍රසවාස දෙකටම පොදු ලක්ෂණය දැනෙන්න දැනෙන්න දැනෙන්න පුදුමාකාර වෙනස්කම් වගේක් එනවා. එකක් තමයි පොදු ලක්ෂණයට හිත යන්න යන්න යන්න පෞද්ගලික ලක්ෂණ නිකම්ම නිලීන වෙන්න පටන් අර ගන්නවා. පෞද්ගල ලක්ෂණ විශේෂ තිබුණ රුචිකත්වය විවිධාංගීකරණය භින්න රුචිකත්වය ගෙවෙන්න පටන් ගන්නවා. ඒක තේරෙන්නේ <coughs> කෑමක් කකා ඉනකොට ඒ කෑම නරක වේගන යන කෑමක් කන්නා වගේ. පිලුණු වේගන යන කෑමක් කන්නා වගේ අර බලන එක පිළිබඳ රුචි නැති වෙනවා. මේක යෝගාවචරය දන්නේ නැත්නම් හුඟක් වෙලාට හිතන්නේ ආ මට මොකක් හරි පැටලිලා මට මේ ආනපනේ හරියන්නේ නැහැ. එහෙම නැත්නම් මගේ සතිය කැඩලා එහෙම නැත්නම් මට සමාධිය නැහැ. එහෙම නැත්නම් මොකක් හරි දන්නේ නැති গুপ্ত බලවේගයක් තියෙනවායි කියලා. නමුත් සරුවචනාංශර පෙන්වන්න ඕනෙත් මේකම තමයි. <coughs> පොදු ලක්ෂණය පෞද්ගලික ලක්ෂණය බලන තාකල් අපිට මේ වගේ රසවින්දනයක් තියෙනවා. මතු පිට බලන තාකල් රසවින්දනයක් තියෙනවා. ඇතුළට කිඳා බහින්න බහින්න බහින්න ඒ වින්දනය, අභිරුචිය එහෙම නැත්නම් රංජනය විරංජනයක් වෙන්න පටන් ගන්නවා. අභිරුචිය වෙනුවට නිර්වින්දනය නිබ්බිදාව පහළ වෙන්න පටන් ගන්නවා. මේක සමහරටක නීරසකමක් වෙනවා. මේ සමාලාට නුරුස්නා ගතිය පවා එන්න ඉඩ තියෙනවා. නමුත් යෝගාවචරය හරි උපදෙස් ලැබුව කෙනෙක් නම් එයාට තියෙනවා මේ නුරුස්නා ගති, අබිරුචි නැතිකම, විරංජන ගති ආවට සතිය කැඩලා නැහැ කියන එක අහුවෙනවා. මෙතන මේ සතියේ තියෙනවා මහ පුදුම රබර් ගතියක්. ඒ ආකල්පවල වෙනසක් ඇති වුණාට රංජනීය විරංජනීය වුණාට සතිය කැඩලා නැහැ කියන එක නම් අල්ලගෙන යන්නේ ඒක තමයි මෙතන ගෝචරේ වෙන්නේ. Taman නිතරම බලන්න ඕනේ අරමුණ පද මාරු කරුවට අරමුණ රොජකත්වය වෙනස් වුණාට පෞද්ගල පොදු ලක්ෂණ පෞද්ගල ලක්ෂණ පොදු ලක්ෂණ වුණාට සතිය කැඩලා නැහැ කියන එක. හැබැයි මෙනෙහි කිරීමේ උපක්‍රමයේ යම් කිසි කෙනෙක් පාවිච්චි කරමින් මේ සතිය දිනු කරගෙන හිටියා නම් ඒ කෙනාට හොඳට දැක් ගන්න පුළුවන් මෙනෙහි කරගන්න බැරි தත්ත්වයට පත් වෙනවා මෙනෙහි කරාට පොළාපයින්ට පටන් ගන්නවා. අර ඉස්සලා ගත්ත උපමාවේ අලකැලකට ගෑරුපින් අයින්නා වගේ බොරුල් පොලොවකට හෙල්ලෙන් අයින්නා වගේ වතුරකට ගලක් දැම්ම වගේ බහින ගතිය තියෙනවා පෞද්ගලික ලක්ෂණ. පොදු ලක්ෂණ වලට එනකොට රබර් බෝලයකට ගල මේ ගලකට රබර් බෝලකින් ගැහුවා වගේ. බිච් එකට බෝල ඩබල් බෝලකින් ගැහුවා වගේ පොළාපයින්න පටන් ගන්නවා. මෙනෙහි කරන එක අල්ලන්නේ නැතුව යනවා. නැවතත් උපමාවක් විදිහට කියනවා නම් පෞද්ගලික ලක්ෂණ විස්තර බලනකොට කටුමැටි පිටියකට කෝල් රීත්කින් ගැහුවා වගේ තක් කාලා අල්ලනවා. හිත ගිහිලා ආරමුණේ හිටිනවා. නමුත් පොදු ලක්ෂණයට කිට්ටු වෙනට අර නීරසකමත් එක්ක අරමුණට දැම්මට පොළපයින්ද ගන්න. මේක හොඳ දියුණු ලක්ෂණයක්. හැබැයි කල්යාණ සත්පුරුෂයෙකුට තමයි ඒක දියුණු ලක්ෂණයක් වෙන්නේ නැත්නම් භාවනා පිළිබඳව ගෝචරය දන්න කෙනාට ගෝචරය කියලා කියන්නේ සතිය අකන්න භාවය දන්න කෙනාට මේක ලස්සනක් වෙනවා. මෙන්න මේක දැනගෙන තව ඉදිරියට යනකොට යනකොට ඒ මෙනෙහි කිරීම සක්‍රිය නැති බවක් එනවා. ආරමුණු વિશેයි නුරුස්නා නීරස ගති පහළ වෙන්න පටන් අර ගන්නවා. අරමුණේ දෙක එකිනෙකට මිශ්‍ර වෙන්න ගන්නවා. භෝගාවචරයට මෙනෙහි කරගන්න බැනේ කරත් මේ වෙලාවේදී ඇතුල් වෙන වෙලාවේදී පිටවීම අත්දකිද්දිත් ඇතුල් වෙන ඇතුල් වෙන කියලා මෙනෙහි කරන්න ඉඩ පැටලෙන්න ඉඩ තියෙනවා. පිට වෙන වෙලාවේදී ඇතුල් වෙන ඇතුල් වෙන කියලා මෙනෙහි කරන්න ඉඩ මොකද මේ දෙකොල්ල එකට හා වෙනවා. තම මිශ්‍ර වෙනවා නිකන් වෙන වෙන පළතුරු කපලා තිබුණ එක දැන් ෆෘට් සලාඩ් එකට දාලා තියෙන්නේ. දැන් ඒකේ අර පළතුරු මේ රතු වෙන කනකොට සීළු රස එකතු වෙලා එනවා. අන්න වගේ මේක මේ අච්චාරු වෙන්න ගන්නකට ගන්නවා. ආනික පටන් අරගත්තට පස්සේ යෝගාවචරය ඒචීදි තාම අර කිඳා බහින ගතිය දිගටම කරගෙන ගියොත් අන්තිමට පැහැදිලිවම ආස්වාද ප්‍රසාද දෙක සුකුම தത്വෙට අති සූක්ෂම தത്വෙටපත් වෙනවා දෙකේ වෙනසක් කැළම නැති වෙලා යනවා හොයන්න බැරි වෙලා යනවා හැබැයි අරමුණේ දිගට පවතින සතිය තියෙන බව යෝගාවචරයට දැක් ගන්න පුළුවන් වෙනවා. මේ තියෙද්දිත් අර දල්වාගත් වීරිය දිගට පවත්තන්න නම් මෙතෙන්දි සරුවචන සඳහන් කරනවා ආරම්භ ධාතු, නික්කම ධාතු බවට වීරිය වෙනස් වෙන්න වෙනවා. වීරිය ආරම්භ ධාතු කියලා කියන්නේ වැඩේ පටන් ගන්න ඇති කරගන්න වීරිය. නික්කම ධාතුව කියලා කියන්නේ දැන් ඉතින් පොදු ලක්ෂණය මතුවේද්දිත්, නීරසකම මතුවේද්දිත්, ඒකාකාරීකම මතුවේද්දිත් මෙනෙහි කර ගන්න බැරි වුණත් මේක අත්ත නෑර දිගට ගෙනියනවා කියන එක නික්කම ධාතුව කියන එක ආරම්භ ධාතු වීර්ය මදි වෙනවා. දැන් බිස්නස් පටන් ගන්න වෙලාවේ බිස්නස් එක හරියාගෙන එනවා. දැන් ඉස්සර වගේ නෙවෙයි රෑදවල් නැතුව ඒකට අවශ්‍ය දේ අඩුම ගැඩුම සකස් කරලා දෙන්න ඕන. දැන් පැය 8 සේවේ බෑ. අල්ලලා දෙන්න ඕනේ. අන්නේ নিকකම ධාතු මේක සමාහට පග්ගහිත විරිය කියන වචනේ සඳහන් කරනවා. ඒ බුරුමිදි කියනකොට මට මතක් වුණේ මෙන්න මෙහෙම උපමාවක්. මගේ ඉරිද දකින්නදී මෙහි ඔය අවුරුදු ඔය ඉරිද දවසේ නෝට අපි ඔය කඳුරේ කට්ටිය ගෙන්න ගන්නවා එලිමාසිර කඳුරේ කට්ටිය බඩු අදින්න උඩට. ඒක විශාල අපිට හම්බෙලා තියෙන ආශිර්වාදයක්. ඒ මිනිස්සු බුදුම විදියට මාංශලා වැඩ කරනවා. ඉතින් මේ මිනිස්සුෙකුට කලාතුරකින් කෙනෙකුට තමයි මෙහෙන් සිමෙන්ති කොටයක් කරේ තියාගත්තාම උඩටම යන්න පුළුවන් වෙන්නේ. මෙහෙන් සිමෙන්ති කොටේ කරේ තියෙන දෙන්නේ දෙපැත්තෙන් ඉන්න ඕන. තීලිවල ওই පාත්‍ර ශාලාවට යනකොට බුදුමාකාර හතියක් අදගෙන තමයි යන්නේ. එතනින් ওই දානසාරට හැරෙන තැනට යනකොට යනවනම් ඉතින් සෑහෙන පිටකොන්දක් තියෙන පිරිමියෙකුට විතරයි සිමෙන්ති කොට උතෙන්ද ගෙනියන්න පුළුවන් වෙන්නේ ඔය ගොරක් ආහාරයේදී දාන. දහලා ටිකක් හති ඇරලා තමයි බලන්නේ තව කොච්චර යන්න තියනවද කියලා බැලුවට පස්සේ දැන් ආය කරට ගන්න දැන් තව දෙන්නෙක් ඕන. ওই මැග කවුරක්වත් නැහනේ. ඉතින් මනුෂ්‍ය ගලක් උඩ හරි දාලා කවුරු හරි නිකන් ඉඳලා ඉවරලා කරට අර ගන්නවා. ආයෙ සරයක් ගිහලා තමයි භාවනා ශාලාව විතර යන්නේ. ඒ නිසා මගදී දැම්මොත් ආයේ කරට ගන්න කෙනෙක් නැති වෙන බව දන්න නිසා සූරෙක් ඉන්නවනම් එයා කරන්නේ දාන්නෙම නැතුව ගත්ත දේ අරගෙනම යනවා. අන්න ඒ වගේ ආරම්භ ධාතුව කියලා කියන්නේ මෙතනින් දෙන්නේ පිටේ කර තිබ්බ තිබ්බ එකයි හිමෙන්දි කොටේ. ඇන්නුවල උඩට යනකොට මර එක්සර්සයිස් ECG කියලා එකක් තියෙන අර heart attack බලනකොට එක්සර්සයිස් ECG තමයි. ඉතින් මේක හොස් හොස් කාලා එන්න පටන් අර ගන්නවා. මේ එතෙන්දි බිම දානවයි කියලා කියන්නේ ආරම්භ ධාතුව විතරයි අර්ථයෙන් නික්කම ධාතුවක් නැහැ. නැත්නම් පග්ගහිත විරිය නැහැ. පිටකොන්දක් නැහැ කියන එකයි මේ කියන්නේ. පග්ගහිත විරිය තියෙන එකන ගාද කරේ තියාගත්තක බිම දැම්මත් උසන්න බැරි නිසා අරගෙනම යනවා. අන්න එතෙන්දි තමයි යෝගාවචරක ඔය මේ ඒ සතිය කාගෙන යන්න ඕන කරන වීර්ය පදන් වෙන්නේ ඔතෙන්දි තමයි. ඉතින් ඒක හුඟක් වෙලාවට සාර්ථකව සිද්ධ වෙනා මේ වගේ භාවනා වැඩමුළු වල මොකද හැම පැත්තෙම හිර කරලා අච්චු බඩේට දාලා තල්ලු කරනවා වගේ තල්ලු කරනවානේ. gedara hindaddi ඔකට දහසක් කරනු කියනවා. දිගට කරනවා වෙනුවට කරාරිනවා. විවිධාකාර හේතු කියනවා. ඉතින් ඒ නිසා මේ වගේ වැඩමුළු වලදී මේ වගේ කට්ටේ පන්නන්න පුළුවන්. එතකොට වෙන්නේ මොකද්ද? අර අරමුණ නීරස වුණත් එයා දැනගෙන ලෑස්තිලා යනවා. ඒ නිසා අපි ලොකු ස්වාමීනාංශ ආනාපාන ගැන කියනකොට උන්වහන්සේ සඳහන් කර තියෙනවා ආනාපාන අවස්ථා තුනක් තියෙනවා ඕලාරික අවස්ථාව, සුකුම අවස්ථාව සහ සුකුමතර අවස්ථාව. ඕලාරි කියලා කියන ගොරෝසුට ආස්වාද ප්‍රසවාස දෙක වෙන් කර හඳුනා ගන්න පුළුවන් තැන. ඊට පස්සේ සුගම අවස්ථාවට යනකොට මේ දෙකම අතරමැද ગેප් එක අහුවෙන්න පටන් අර ගන්නවා. ආනපාන ආස්වාදයෙන් ප්‍රසවාසයෙන් මාරු වෙන හැටි තේරෙන පටන් අර ගන්නවා. ඊට පස්සේ මෙනෙහි කර ගන්න බැරි අවස්ථාවක් නේද? එතකොට සාමාන්‍ය හුස්ම සියුම් වෙලා. ඒ කියන්නේ යෝගාවචරය දැන් සද්ද වේදනා හිතුවිලි බාධා නැහැ. මේකට මමුණ දාගෙන ඉන්න පුළුවන්. කැඩුනත් හිත නැවත ආනාපානට එනවා. එහෙම ගිහිල්ලා මේක දැන් ආනපනේ නෑම කියන තැනට යනවා. ගෙවුනම කියන තැනට යනකම් අතිසූක්ෂම තත්ත්වයටපත් වෙනකොට මේක නිකන් හුදු කම්පනයක් විතරයි පේන්නේ. හුදු චලනයක් විතරයි පේන්නේ. ඒක දිගට නිකන් මුහුදු මුහුදයින් ගියාට පස්සේ හාසේ ඉරේලිය පායලා තියෙනලයි මුහුද මුහුදට වැටිච්චාම අර රළ වලට මුහුද වැටුණාට පස්සේ මුහුදෙලිය වැටුණාට පස්සේ ඔහේ නලිය නලිය නලිය නලිය තියෙන මිරිගුවක ස්වභාවය වගේ ඔහේ පේන්න පටන් ගන්නවා. අන්න එතෙන්දි තමයි අපිට කියන්න පුළුවන් ආනාපානේ අපි දැන් සෑහෙන විනිවිදයි කියලා. මෙන්න මෙතෙන්ට යනකොට තාමත් දල්වගත්ත වීර්යයක් තියෙනවනම් තාමත් සතියේ අකණ්ඩභාවය දැනගන්න තරම් මානසිකාරයක් තියෙනවනම් ඒ යෝගාවචරයාගේ ඒ නිවැරදි එල්ලේසා දල්වාගත් වීර්ය කියන දෙක නිසා අරමුණට සමීප වීමේදී මේ දේ වෙන්න නම් අරමුණත් එක්ක බලන හිත සමීප වෙන්න. මේ සමීප වෙමේදී මේ දෙන්න ආලිංගණයකට වැටෙනවා. හිතයි අරමුණයි දෙක සිප වෙලඳ ගන්න යනවා. වෙන විදිහකට කියනවා නම් බල්ලෝ දෙන්නේ ගොරවගෙන ගොරවගෙන ළඟට ළඟට ඇවිල්ලා එක එක කහකොටා වැටෙන වෙලාව තියෙන්නේ. ගොරවන්න විලිස්සගෙන කන්‍යම් මරඤ්ඤම් කියලා ඇදගෙන වැටෙන වෙලාවක් වගේ අන්නේ වගේ හිත සහ අරමුණ දෙක අතර එකතු වීමක් සිදු වෙනවා. එකතු වීමක්ද නැත්නම් එකතු වුණා වගේ දෙන්න එකට වැඩ කරන්න පටන් ගන්නවාද කියලා. ඔය C90 බයිසිකල් එකේ ක්ලච් එක වාගේ. C90 බයිසිකල් ක්ලච් එකේදී තෙල් වල වැඩ කරන්නේ මේ දෙක ලඟ වුණාට පස්සේ පැත්තේ තියෙන තෙල් තහඩුවත් කරකවගෙන දෙපැත්තෙන් එන තැටි දෙක එක එකාකාරයෙන් කරගෙන පටන් ගන්නවා. එතකොට අරමුණයි හිතයි සම වෙනවා. මේක සාමාන්‍ය සමත සමාධියේදී කියන්නේ උපචාර සමාධියේ සිට අර්පණ සමාධියට සම්බන්ධ වෙන තැන. ඉතින් දැන් ඇත්තටම හිත අරමුණට වැටෙනවා. මෙතන එහෙම වෙන්නේ අරමුණ හිත දෙක තද ආලිංගණයකට වැටෙනවා. එකට වැඩ කරන්න පටන් අර ගන්නවා දෙක එක වාගේ වෙනවා. ඒක හරියට උපමාවක් කියනවා නම් ඉදි කට්ටක් වගේ ඇලපෙනක් වගේ එකක් අරගෙන හොඳ බලවත් කාන්දන් යකඩ කෑල්ලකට ලං කරන ලං කරන යනකොට යම් ප්‍රමාණයක් අපිට තල්ලු කරන තල්ලු කරන එක පාට කාන්දමට ඉදිකට ඇදලා ගන්න. ඒ යාට තියෙනවා ඒ බලශේෂ්ත්‍රයක්. ඒ බලශේෂ්ත්‍රය ඇතුළට ගිය ගමන් කාන්දම අර ඉදිකට ඇදලා ගන්න. ඉතින් එතෙන්ට එනකන් තල්ලුවක් කරන්න ඕනේ. අතෙන්ද ගියාට පස්සේ අල්ලගෙන හිටියත් පේනවා කාන්දමට ඇදලා ගන්නවා වගේ. අනිත් වගේ යෝගාවචරයට අත්දක් ගන්න පුළුවන් වෙන අවස්ථාවක් මෙතනින් එහාට භාවනා කරන දෙයක් නැහැ. භාවනා කෙරේ. වෙන විදිහකට කියනවා නම් සතිය තනවා වඩන දෙයක් නෑ දැන් අඛණ්ඩ සතිය කියන එක යෝගාවචරයට අහු වෙන්න පටන් ගන්නවා. වෙන විදිහකට කියනවා නම් ඇත්ත දෙක අරින්නවත් බෑ. වටපිට මොන දෙයක් වුණත් මේ නිකන් අර හීනෙන් බය වෙලා වගේ ගල් වෙලා අරමුණේම හිටිනවා. එතකොට අරමුණයි හිතයි දෙක එකිනෙක සම්බන්ධ වෙලා තිනවා. එතකොට අපිට කියන්න පුළුවන් සෑහෙන දුරට අරමුණේ හිත নিমগ্ন වෙලා තියෙන කියලා. ඒක ඉස්සල්ලාම වෙන දවසේදී බොහොම ලොකු සිලිලාරයක් තියෙනවා. ලොකු කෝඩු ගතියක්, කෝල ගතියක් තියෙනවා. පහු වෙනකොට පහු වෙනකොට මේක උහුරු වෙන්න පටන් අර ගන්නවා. ආන්නේ විදිහට ආනාපානයේට මේ විදිහට කාන්දම් කැල්ල යකඩට බදා ගන්න කම්ම යනවා කියන එක යෝග ජීවිතය ඉතාමත්ම වැදගත් තැනක් මම කියන්නේ කෙල්ල ලොකු වෙන තැන කියලා. ගෙට වෙන තැන. සාමාන්‍ය ඔය ලිංගික පරිණත භාවයට යනකොට කියන අපේ සිංහල විදියට කෙල්ල ගෙට වෙලා කෙල්ල ලොකු උනායි කියලා කොල්ලන්ගෙත් එහෙම එකක් තියෙනවා ඒක සාමාන්‍යයෙන් කියන්නේ. කෙල්ලන්ගේ අන්න එදාට තමයි භාවනාදී මිනිහා නියම යෝගාවචරයක් වෙන්නේ. නියම මේ මේ දෙපැත්තෙන් ආපු දෙක මේ සමපාත වෙන එක. ඒ වෙලාවේදී ඇති කරන මේ සමාධිය කියන්නේ ක්ෂණ මාත්‍ර සමාධිය කියලා ක්ෂණික සමාධිය කියලා. ඒකෙදී විසුද්ධි මාර්ග ටීකාචාරින් වහන්සේලා සඳහන් කළා තියෙනවා ආරම්මනේ ඒකාකාරේන පවත්තමානෝ පටිපක්ඛේන අනබිබූතෝ චිත්තං අප්පිතෝ විය නිච්චලං ඨපේති කියලා. අරම් ආරම්මනේ ඒකාකාරේන නිරන්තරම් පවත්තමානෝ අරමුණෙහි ඒකාකාර වේ එන්න එන ආස්වාසේ එන එන ප්‍රාස්වාසේ පිට තැනකට යන්න දෙන තු නිවර්දි එල්ලේකින් ඒකාකාරේන තල්වාගත් වීර්යයෙන් පවත්තමානෝ පවත්තන යෝගාවචරයට ප්‍රතිපක්ෂේන අනබිබූතෝ මේ අරමුණයි හිතයි දෙක අතරමැදට කාමච්ඡන්දය රිංග ගන්න වෙලාවක් නැහැ ද්වේෂයක් රිංග ගන්න වෙලාවක් නැහැ නිදිමතක් එන්න වෙලාවක් නැහැ සැක කරන්න වෙලාවක් ඇත්තේ නැහැ එහෙම නැත්නම් පශ්චාත්තාවයක් එන්න විදියක් නැහැ දෙක හොඳට සමීප වෙනකොට මේ දෙක අර්පණා සමාධියක්සේ කියන්නේ සමත අර්පණා සමාධියක්සේ අරමුණේ හිත නිශ්චල වෙනවයි කියනවා වෙන විදිහකට කියනවා අරමුණේ වේගයටම හිත කැරකෙන්න පටන් ගන්නවා අරමුණේ වේගයටම හිත කැරකෙන්න පේන්නේ නිශ්චලයි කියලා තමයි දෙන්නම එකම සමාන වේගයටපත් වෙනවා උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි ලංකාව වගේ ජීවත් වෙන කට්ටිය අපි නිරක්ෂයට කිට්ටු කරලා ජීවත් වෙයි. ඉතින් අපෙන් ඇහුවොත් එහෙම අපි මේ ලෝකෙදී ළඟා වෙලා තියෙන වැඩිම වේගයේ සීමාව මොකක්ද කියලා. අපිට කියන්න පුළුවන් නම් ලංකාවේ නම් අපිට කියයි. ඉතින් බස් එක අපි 60 70ක වේගෙන් ගිහිල්ලා තියෙනවා. ඉලෙක්ට්‍රික් ට්‍රේන් එකක් තියෙනවා. ඔක හැතම්ම පැයට හැතම්ම 200ක 300ක විතර වේගයක යනවා. එහෙම නැත්නම් ආශාන්තාරාවක නම් 600ක විතර වේගකින් යනවා. ඉතින් මේක තමයි අපි ගිහිල්ලා තියෙන උපරිම වේගය. නමුත් අපි දන්නේ නැහැ අපි හැම වෙලාවෙම පැයට ඇතුන් 1000ක වේගයක තියෙන කරකැවිල්ලක ඉන්නේ කියලා. ඇතම 25000ක් තියෙන නිරක්ෂය අපි පැය 25000 25කින් 24කින් ගත කරනවා කියලා කියන්නේ පැයට ඇතම 1000ක වේගයෙන් කරකන. නමුත් සියල්ල එක සමාන වේගයෙන් කරකන නිසා අපිට පේන්නේ පොළවත් හයි වෙලා තියෙනවා, බිමත් හයි වෙලා තියෙන නිසා අපි නිශ්චල වගේ තමයි පේන්නේ. ඒකේ අපි අරගෙන විතර පැයට යන විනාඩි පැයට හැතම 60 60 අපිට මහා ලොකු දෙයක්. මට මේ වේගික කැරකෙමින් ඉන්නේ පැය 7000ක කියන එක අපි දන්නේ නැහැ. මොකද ඒ තරම්ම දෙක සමාන වේගයෙන් කැරකෙන නිසා නිශ්චල වගේ තමයි පේන්නේ. ඒ නිසා ඒ වෙලාවේදී විතරක් අපට අරමුණේ ඇති තතු අරමුණයි හිතයි දෙකම එක සමාන වේගයෙන් ඒ කියන මොකද්ද අපි කියන මේ ක්ෂණික සමාධිය කනමත් ක්ෂණ මාත්‍ර සමාධිය පිහිටනකොට අරමුණේ තියෙන හැටි නිකන් කණ්ණාඩිකෙන් බලන්න වගේ කියන්නේ උදාහරණයක් වශයෙන් කියනවා නම් ස්ටේෂන් එක නතර කරලා තියෙන කෝච්චි දෙකක් එක දිහාට එකම වේගයෙන් යනවනම් දෙකටම පේන්නේ නතරලා තියෙනවා. ඒ දාට තමයි අරමුණේ ඇති හැටිය දකින්න අපිට පුළුවන්. එතකන් අපි කරන්න හදාන්නේ එයත් එක්ක යන වේගෙන් හිත ඇත්තටම ඊට වැඩි වේගයක යන්නේ. නමුත් නන්නත්තර නිසා මේ වැඩේ කරන්න බැරි. දැන් අරමුණ හිතයි දෙකම එක ගානට දුවන්න පටන් අරගන්නවා. නමුත් මේ අතරමැදදී අපේ ආකල්පවල අපේ බය නීරසකම, ඒකාකාරීකම, නිදිමත ආදී විශාල උපක්ලේශ රාශියක් අපිව පරීක්ෂා කරනවා. දෙන්නේ නෑ මේ සුබ මූර්තිය පරීක්ෂාවකින් තොරව. ඒ නිසා යෝගාවචරයට ඔය මුල් කාලේ මම ආධුනිකයි මට තේරෙන්නේ නැහැ කී කියන අලියන්නේ ඔන්න ඔය ඒ දෙක ඒ ආලිංගනයේට බැහැත ගන්නකම්. ඒ බැස ගත්තත් හෙට ආයෙත් අවුල් වෙන්න ඉඩ තියෙනවා. මේක ස්ථිරසාර එකක් නෙමෙයි මේක බොහොම తాවකාලික දෙයක්. ආන් මේ විදිහට නැවත නැවතත් නැවත නැවතත් අරමුණේ හිත සතිය පවත්තගෙන යන්න පුළුවන් ගතිය තහවුරුවක් යෝගාවචරයට එනවා නම් කවදා හරි. මගේ හිත දැන් අවුල් වෙලා තියෙන එකට ප්‍රශ්නයක් නෑ මම දැන් ආපහු පිටිපස්සට ගිහිල්ලා මුලක ඉඳලා සක්මන් කරලා ඇවිල්ලා තැම්පත් වෙලා මම මේක හදන්න ඕනෑ කියන විදත දෙවන්නේක් මේකට සම්බන්ධ නෑ මගේ හිත අවුල් වුණා නම් මමමයි නැවත හදනවා මමමයි කියලා ඒ සතියේ සරණ සතියේ පිහිට සතියමයි එකම සරණ කියලා තේරුම් ගත්ත දවසේ ඒ යෝගාවචරය කවදාකවත් තමයි නුසුදුස්සෙක් බාටපත් කරගන්නේ. Taman පිළිබඳව අනේ මං කාලකන්ණියෙක් කියන එක කියන්නේ. එයා දන්න මේ වෙලාවේ අවුල් වෙලා තියෙන මම නැවත මේක හදන්න ඕනේ කියලා. එතකොට අර සතිය ලක්ෂණය අපිලාපන ලක්ෂණ කියලා කිව්වට අසම්මෝස රසය කියනවා යෝගාවචරයට දැනෙන්නේ නැත්තම් සතිය අපට කර දෙන කෘත්‍ය වශයෙන් තියෙන්නේ සම්මෝසාවක් වෙන්න දෙන්නේ සම්මෝසාව කියලා කියන්නේ අන්දමන්දකම අංජබජල් කියලා කියන්නේ ඔළුව කර ඉල්ලලයි කියලා කියන්නේ ඒකේ වම දකින්නකොට දකුණද තියන්නේ දකුණ තියෙනකොට වමද කියනකොට ඉතින් අංජබජල් තමයි ආශ්වාස කරනකොට ප්‍රශ්වාසයේ දින්නේ ප්‍රශ්වාස කරනකොට ආශ්වාසයේ දින්නේ කියලා සපෙලා උත්තර දෙන්න බැරි නම් ඒකෙන් සම්මෝසාව කියලා තමයි අපි පාලියෙන් කියන අසම්මෝසය කියනකොට ආශ්වාස කරනකොට හොඳටම දන්නවා මේක ආශ්වාසය කියලා. ප්‍රශ්වාස කරනකොට දන්නවා ප්‍රශ්වාසය කියලා. ඒකල විල යතරමැද සද්දයක් ඇහුණා දන්නවා මේ ආශ්වාසෙත් නෙවෙයි ප්‍රශ්වාසනේ සද්දයක්. එහෙම නැත්නම් වැඩිම තමන්ගේ හිත පිට යන්නේ මොකේද කියලා ඇහුවොත් පැහැදිලිවම සපෙලා කියන්න බලන්න මට උඟක් එන්නේ හිතවිලි. වෙන කෙනෙක් කියන්න බලන්න මට ප්‍රශ්න තියෙන්නේ වේදනාව. තව කෙනෙක් කියාවේ මට වෙලා තියෙන මේ ඔල්ලූසු ටිටික් ගන්න සද්දවත් මට අහන්න බෑ සද්ද. මේ විදිහට හරියට මේ කැඳේ ගල බේරුවා වගේ වෙන සංසිද්ධිය සද්ද වශයෙන් කියන්න පුළුවන් ගැතිය තමයි සම්මෝසාව කියලා. ඉතින් මේ අසම්මෝසාව කියලා සමාවෙන්න අසම්මෝසාව ආවට පස්සේ යෝගාවචරය තමන්ගේ තියෙන චරිත ලක්ෂණ සංසාරික ගති ෘචි අරුචිකම් දකින්න පටන් ගන්නවා. මේ එකකින්වත් සන්තෝෂ වෙන්න කාරණාවක් නම් හම්බ වෙන්නේ නැහැ. දකින්නේ අපිට තියෙන කෙලෙස්. දකින්නේ අපි ළඟ තියෙන සංසාර පුරුදු. කෙලෙස් පුරුදු. ආනේව දකින්නකොට මේවා දැකීම කාලකන්නිකමක් කියලා හිතනනම් ඉතින් ඒ කාලකන්නියේ තමයි. මේ දැකීම අරමුණේ සහ සතියේ තියෙන අසම්මෝස ලක්ෂණයයි කියලා එයාට හරියට සපෙලා කියන්න පුළුවන් මං වාඩි වුණාට ඇත්තටම කියනවනම් විනාඩියක්වත් ආනාපානෙ ඉන්නේ නැහැ හුඟාක් වෙලාට හිත පිට යනවා කිය. හැබැයි ඒක කියන්නේ ආඩම්බරේ. එයා දන්නවා දැනුයි මම දන්නේ මගේ හිත මේ මම මේ ආනාපානේ කරනවා හිතියට හිත පිට යනවා. නැත්නම් මට නිින්ද යනවා. එහෙම නැත්නම් මට නීරස වෙනවා. එහෙම නැත්නම් මට ඒකාකාරී වෙනවා. එහෙම නැත්නම් මේ සියුම් වේගන එනකොට වෙන දේවල් වලට පයින්නවා. ආදිවාසී මේ වෙච්ච දේ පොත් ලැබීම ලස්සනට කරගෙන ඒක පරිේශන වார்த்தාවක් වගේ කියන්න තරමට ප්‍රතිබල ශක්තියක් එන්න පුළුවන් සම්මෝසාව නැති වෙච්ච දවසේ. එහෙම නැති වුණොත් යෝගාවචරය ඒක තමන්ගේ දුර්ලකමකට අරගෙන කාලකන්නිකමක් කියලා හිතාන කාම වාගේ මේ පෙරකල අකුසල කර්මයක් කියලා හිතාන මට පිං මදි කියලා හිතාන අර හැම දෙයක්ම ගා ගන්න. ඒ නිසා මේ අසම්මෝස ලක්ෂණය හොඳට තේරුම් ගන්න ඕනේ තමන්ගේ පොත් බැීමක් කරලා හරියට ගිනුම් වார்த்தාවක් දෙනවා වගේ තමන් පිළිබඳව ඒ කියන්න පුළුවන් ගතිය සත්‍ය කර දෙන කෘත්‍යය. එතකොට යෝගාවචරයට වැටහෙන ආකාරයට කියන්නේ පච්චුපට්ඨාන කියලා වචනයක් අපේ අටුවාචාර්යින් වහන්සලා යෝගාවචරයටම වැටෙනවා මම ඉන්නේ සතියේද නැද්ද කියලා. සතියේ ඉන්නවා නම් Taman සතියේ ඉන්න සතියින බව දැනගන්න යෝගාචාම් වෙන පච්චුපට්ඨාන නැත්නම් වැටෙන ආකාරය තමයි විෂයාභිමුඛ භාව පච්චුපට්ඨාන. Taman අරමුණට මුණට දාලා ඉන්න බව දන්න. එහෙම නැත්නම් දාලා නැති බව දන්න. ඒ කියන්නේ මම මෙච්චර වෙලා ආස්වාද ප්‍රසවාසින මම හුඟක් වෙලාට ඉන්නේ සද්දවල නැත්නම් වේදනාවල මම ඉන්නේ හිතවිලි වල කියලා විෂය ආරම්මණයට අභිමුඛ බව නැත්නම් අරමුණ දෙවෙනි අරමුණක මම ඉන්නේ කියලා ඒක දැනගත්තට කලකොලකමක් නැත්තේ හොඳට කියන්න පුළුවන් මට දැන් එන්නේ එන්නේ ඉන්න භාවනාවේදී මේ අරමුණටද කිට්ටු වෙන්නේ එහෙම නැත්නම් අරමුණෙන් පිට දේවල් වලට දුවනවා කියලා. ඒ විෂයට මූණ දාන ගතිය සරුවචනන්සේ හරි ලස්සන උපමාවකින් පෙන්නනවා ඈත් ගෙලකට සම කරනවා සරුවචනන්සේගේ සඳහන් කරනවා ඈත් ගෙල පැත්ත ගමු ඈත් ගෙලට සාපේක්ෂව කියනවා පරියය කියලා ගත්තොත් පරියට අංශක 180කට වැඩිය හරවන්න පුළුවන් බෙල්ල සම්පූර්ණ අනිත් පැත්තට හරවන්න ඈතට කඳ කොහෙද ඔළුව ඒ පැත්තේ තමයි. නට බෙල්ල හරවන්න බෑ. ඒක නිසා කඳයි ඔළුවයි හැම වෙලාවෙම ලයින් වෙලා තියෙන්නේ. දැන් අපි අසතියෙන් ඉන්නකොට මොකද්ද කරනවා හැබැයි මොකද්ද හිත හිත ඉන්නවා. එතකොට හරියට පේන තියෙන්නේ ඔළුව පස්සට හැරවිලා වගේ. එහෙම නැත්නම් මේ ඔළුව කොහෙද කඳ කොහෙද? නැත්නම් හිත කොහෙද කය කොහෙද? ඉතින් ඒක අපි කියන අසතිය කියලා. මේක ඇලයින් වුණාට පස්සේ හරියට කඳ දිහා තියෙන දිහාටම ඔළුව යනකොට මේ කරන වැඩේ මේකයි කරන්න කියලා හොඳට කියන්න පුළුවන් පිම්පව් නෙවෙයි හරි වැරදි නෙවෙයි සාධාරණ අසාධාරණ නෙවෙයි ධර්මය අධර්ම නෙවෙයි වෙන දේ වෙන හැටියෙන් කියන්න පුළුවන්. අන්නේ විෂයාභිමුඛ භාව ආවට පස්සේ මම දැන් මුණ දෙලේ ඉන්න අසත්පුරුෂයෙකුටද සත්පුරුෂයෙකුටද ධර්මයටද අධර්මයටද රුචියටද අරුචියටද කියලා ඒක පිළිබඳව තාරතිරමක් නැතුව කියන්න පුළුවන් ගතිය විශාලම ආරක්ෂාවක්. මේක තේරෙන්නේ නැහැ අපි හිතන්නේ මේ දේවල් දකින්නට කුලප්පු වෙන එකෙන් පත බැලලා දුවන එකෙන් තමයි අරසාව තියෙන්නේ. එන දෙයට මුණ දීමෙන් තමයි අරසාව හම්බෙන්නේ. මේකට හොඳ උපමාවක් ওই ඥානන්ද ස්වාමීන් අපිට ඒ දවස්වල කියලා දුන්නා මම හිතන්නේ ওই නිවනේ නිවීමේ සඳහන් කරලා තියෙනවා. ওই බටනින් ආපු සුද්දෙක් දැනට අවුරුදු ඒ කියන්නේ 90කට 80කට වගේ ඉස්සෙල්ලා ඉන්දියාවේ ගිහිල්ලා තියෙනවා කැලේ මේ ජෛව විවිධත්වය බලන මේ කැලේ ඉන්න සත්තු බලන්න. ඉතින් ඒක දවසක දැක්කලු සිංහෙක් සහ අලියෙක් අතර සටනක්. දැන් සාමාන්‍ය ළමා කතාපොත්වල වුණත් දැන් කැලේ රජා සිංහයාද අලියාද කියන එක ඒක හරියට කියන්න බෑනේ. gedara gedara ගෘහ මූලිකයා ඉත්‍ත්‍යාද පුරුෂයද කියන එක හැමදම ප්‍රශ්නයන්නේ. පුරුෂයා හිතන්නේ මමයි මූලිකයයි කියලා. ඒ උනට වැඩේ බලන්න යනකොට ඒ කවුද මේ රූස්වෙල්ට් වෙන්න ඇති මම හිතන හොඳ ලංකාවේ ඇමරිකාවට හොඳම ජනාධිපති කෙනෙක් ඇතුළේ මුළු රටම පිළිගත්ත ප්‍රධානම ජනාධිපතියා තමයි දක්ෂම ජනාධිපතියා ගෙදර ගියාම සකන. ඒකේ තියා ප්‍රසිද්ධියම කියලා තිබුණා මම රටට ලොක්කා වුණාට ගෙදරදී දෙවන්නයි කියලා. මම ලෝකෙට ලොක්කා ලංකාවට දෙවෙනියා කියනවා වගේ. මේ වගේ යුද්ධදී සිංහයාද අලියාද කියන දෙකේදී මෙයාට දැක වෙලාදී මෙයා සම්පූර්ණ ඒක දිහා නිරීක්ෂණය කරන හිටියලු එයා දැක්කලු අලියා සිංහයාට බොණ දීගෙන ඉන්න තාකල් දිනුම් කියලා. මොකද අලියාගේ ක්‍රියාකාරී කොටස තියෙන්නේ හොඬේ. අලියාට පුළුවන් සිංහයාට මුණ දීලා ඉන්න තාකල් සිංහයා මොන තරම් වේගෙන් පැන්නත් බිම දාගන්න. සිංහයා බලන්නේ පිටිපස්සට පයින්. පිටිපස්සට පැන්නොත් කන්ද උඩට පැන්න කුඹස්තලේ පලනවලු. ඉතින් ඒ නිසා අලියා බලන්නේ කොයි වෙලාවෙත් එයාට වැඩි දඟලන්න බෑ. සිංහට වගේ දඟලන්න බෑ. එයා කරන්නේ සිංහ හැරෙන හැරෙන අතර මුණ දාගෙන ඉන්නවා. මුණ දාගෙන ඉන්න තාක්කල් දිනුම් කියලා. ඉතින් මේකෙන් පේන තියෙනවා අපි ළඟ අකුසලයක් ආවත් කුසලයක් ආවත් රුචියක් ආවත් අරුචියක් ආවත් සාධාරණයක් ආවත් අසාධාරණයක් ආවත් ඒකට මූණ දාලා ඉන්න තාක්කල් අපි දිනු. අන්න විදිහට විෂයාභිමුඛ භාව Tamanට වැටෙනකොට යෝගාවචරයට ප්‍රස්තාවක් ලැබෙනවා Taman දකිනවා මේ වෙලාවේදී ආනාපාන කළ යුතු හිත ගිහිලා සද්දෙක. ඉතින් ඒකෙදී කලබල වෙලා ඇති වැඩක් නැහැ නේද? දැන් Taman දන්නවා මේ උතුරට යන්න ඕනේ යන්නේ දකුණට. අඩු ගන්න දැන් දන්නවනේ. ආන්නේ ආරස්සාව නිසා වැටෙන ආකාර දෙකක් පෙන්වන එකක් තමයි විෂයාභිමුඛ බව පච්චපට අනිත් එක ආරක්ක පච්චපට්ඨාන කියලා කියනවා. සතිය තියෙනවා අපි කොයි වෙලාවෙත් අරසයි. ඒ නිසා සරුවචන් සඳහන් කරලා තියෙනවා උඹලට ගෝචර භූමිය අප්පගේ බූදලිය තමයි සතිය සතිපට්ඨානේ මේකෙන් පිට ගියා නම් අනාතයි අසරණයි විනාශයි. එතන ගෝචර භූමිය හසුරුවා ගත්තොත් අපි බුදුහාමුදුරන්ගේ සිවුරේ හේවණේ ගිය සාරි මේ රාහුල කුමාරයා කියනේ මහාන උඹේ හේවණැල්ලත් මට හරි සැපයි කියලා කිව්වයි කියලා කියනවනේ. කවදාකවත් දැකන මේ තාත්තා ඉස්සල්ලාම දැකපු දවසේ මේ යසෝදරාව කිව්වා ඔන්න මහේකා එනවා ගිහිල්ලා බූද දෙයි ගනිමු කියලා. ඉතින් හත් අවුරුදු කුමාරයාට. මිනිහත් ගිහිල්ලා ඇඟිල්ල අල්ලගත්තට පස්සේ පේන දන්නේ මේ තාත්තා කියලා දන්නේ මහන උඹේ හේවණල්ලත් මට සැපයි කියලා කියන කතාවක් අපේ පොත්වල ලියලා තියෙනවා. ඒ වගේ තමයි කවදා හරි සතියේ ඇඟිල්ල අල්ලගත්ත දවසේ අපි බුදුහාමුදුරන්ගේ ඇඟිල්ල අල්ලගත්තා වගේ තමයි. බුදුමාකාර අරසාවක් තියෙනවා කිසිම රක්ෂණ සංස්ථාවකින් අපිට දෙන්න බැරි කිසිම බැංකු ගිණුමකින් අපිට දෙන්න බැරි කිසිම පුද්ගලික හමුදාවකින් අපිට දෙන්න බැරි කිසිම වටකොටු තාප්පෝලින් දියාගල් වලින් ගිනි අවෝලි වලින් දෙන්න බැරි සතුටක් සතුට නෙමෙයි ආරස්සාවක් ලැබෙනවා ඒ නිසා සතියේ පච්චුපට්ඨහනේ වැටෙන ආකාරය තමයි gedara giya වාගේ තේරෙන පොඩි එක අම්මගේ උකුලට ගිහිල්ලා ඉඳගත්තට පස්සේ ඌට කණ්ඩක් තියෙනවා බොණ්ඩක් තියෙනවා සීළු ආරස්සාව සැලසෙනවානේ වගේ හාව තමන්ගේ පැලැස්සට ගියාට පස්සේ උට ලොකු විවේකයක් හම්බෙනවා වගේ තමයි කවදා හෝ සතිය අරමුණට නැත්නම් හිත අරමුණට ගිය වෙලාවේ සතියට ආපු වෙලාවේ තමයි තේරෙනවා මේ භූමිය මේ ගෝචරය මේ තමන්ගේ සීමාව යටතේ හසුරුවන තාකල් කවම කවදාකවත් හිතට අසහනයක් එන්න ඉඩක් නැහැ. කවම කවදාකවත් හිතට මානසික ආතතියක් එන්න ඉඩක් නැහැ. මෙතන තමයි මේ සුව සේවාව සිද්ධ වෙන්නේ. මෙතන තමයි අපි ඒ ආතතිය මුදාහරණ තැන. මේක ලාවට යාන්තමන තමයි සිද්ධ වෙන්නේ අරමුණේ හිත පවත්තන තාක්කල්. ඉතින් මෙආකාර වූ පච්චපට්ඨහණයක් වැටෙන ආකාරයක් තමයි තේරෙන්න මේ සතිය කුමක් කිට්ටුමවන්තද එහෙම නැත්නම් ආසන්න කාරණාව කරගෙනද වැවෙන්නේ සතිය නැත්තන්ට සතිය අඳුල්ලා තියෙන්නේ පටන් ගන්න කියන එකට කියන පදට්ඨාණය පිහිටීම නැත්තම් සතිපට්ඨානය කොහෙන්ද පටන් ගන්න කිව්වොත් ඒ අටුවාචාරින් වහන්සේලා සඳහන් කරනවා කාය ආදී සතර සතිපට්ඨාන පදට්ටන සතිය පදනම ලබන්නේ සතියෙන්මයි වෙන විදිහට කියනවා වැරදි වැරදි සතිය පිහිටීමේමයි සතිය පිහිටන්නේ සද්ධාවෙන් කවදාකවත් සතිය පිහිටවන්න බෑ සද්ධාව වල්මත් වෙච්චි නන්නත්තර හිතවිල්ල වීර්ය කරලා සතිය පිහිටවන්නත් බෑ සමාධිය නිසා සතිය පිටන්නේත් නැහැ ප්‍රඥාව නිසා සතිය පිටන්නේත් නැහැ සතිය සඳහා සතියෙම ප්‍රයත්න කරන්න ඕනේ ඉස්සලා ඉස්සලා ප්‍රයත්න අසාර්ථකයි කරගෙන කරගෙන ගිය දවසේ Tamanට ඕනේ අපිලාපන ලක්ෂණය අනුව අසම්මෝස රසය අනුව ආරක්ක පච්චපට්ඨාන අනුව තේිනවන්න මේක තමයි සතිය කියන්නේ කියලා. ආනේ තේරිච්ච දවසේ ඒ යෝගාවචරයා ධර්මය එහෙම නැත්නම් ත්‍රිවිධ ශික්ෂාව ත්‍රිවිධ ශාසනය වඩන්නෙක් බවට පත් වෙනවා. ඉතින් එනකොට අපිට ගොඩාක් දන් දීලා සිල් රැකලා සමති භාවනා විපස්සනා භාවනා කරලා අපි කියන පාරමිතා කියන ගොඩාක් පුරවන්න ඕනේ. හැබැයි පාරමිතා පෙරුවට සත්‍ය පිහිටයිමද කියලා එහෙම පිච්චිරතාවයක් නැහැ. නමුත් අපිට මෙහෙමනම් කියගේ කවදා හරි සත්‍ය පිහිටියානම් කියගේ පාරමිතා පිරලා තියෙනවා කියන්නේ. ඒ නිසා අපි මේ විදිහට සතිය හඳුන්ලා දුන්නාට පස්සේ අපේ හිත හැසිරෙන්නේ මේ ගෝචර භූමියේමද එහෙම නැත්නම් මේ තිවිද්දි වරින් වර කාමච්ඡන්දයට යනවා, ද්වේෂයට යනවා, නිදිමතට යනවා, සැකයට යනවා. එහෙම නැත්නම් පශ්චාත්තාපයට යනවා. යන හැම වෙලාවකම අපි අනාතයි අසරණයි. අපි ගෝචර භූමියෙන් පිටපැන. ඒක නිසා සරුවචනාංශය සඳහන් කරලා තියෙනවා නිතරම තාත්තගේ බූදලේ ගෝචර භූමියේ හිත හසුරවා ගන්න පුළුවන් නම් අපිට සංසාරේටම අරසාව දැනෙනවා. එහෙම නැත්නම් ඒක තව පැත්තකට අර්ථකථනය දෙනවා අපි විශ්ින් නැත්නම් මම විශ්ින් මට කළ හැකි උප්පරීම අර්ථ කුසලයේ ඔච්චරයි. මට කළ හැකි අත්ත් සිද්ධිය ඔච්චරයි. කරණීයන් අත්ත් කුසලේන යන්තං සන්තම් පදං කියලා කියන්නේ අත්ත් කුසලේ කරන කෙනා මේ සතිය පිහිටවන්න තු මොන යంత్ర මන්ත්‍ර බැඳවත් මොන රක්ෂණ සාතිකයක් ගත්තත් මොන බැංකු ගිණුමක් තිබුණත් මොන කුලවන්ත වුණත් මොන සෞඛ්‍යයක් තියාගෙන හිටියත් මොන භද්‍ර යවුන වයසේ හිටියත් කිසිම හවුහරණක් නැහැ. එළියට ඇදලා දාපු අවුවට ඇදලා දාපු වැල් ගැඩවිල්ලෙක් වගේ වෙලා නැහින්න ඉඩ තියෙනවා. නමුත් මේ සත්‍ය පීඨව ගත්තොත් පුදුම ආරක්ෂාවක් තියෙනවා. ඒ නිසා සරුවත් chance කියනවා ගෝචර භූමිය දන්නේ නැත්නම් ඒ මිනිස්යා මේ අනිකුත් මදයට ප්‍රමාදයට හේතු වෙන කරුණු අපි කියන මුදල් භද්‍ර යවන වයස කුලවන්තකම දැනුවත්කම රටී ලෝකෙ පිළිගත් ගතිය මේ සේරම නිසා ප්‍රධාන වශයෙන් වෙන්නේ සත්‍ය කැඩෙන එක පමණයි. ඒවා මදයට සහ ප්‍රමාදයට හේතු වෙනදී මදයට ප්‍රමාදයට ඉඩ නොතබා අප්‍රමාදයට සතියට යන්න නම් ඉතාමත්ව නිහතමානී ගතියක් ඇති කරන්න ඕනේ. ඒ නිසා සරුවචනාංශයේ විශේෂයෙන්ම ඔය සප්පුර්ජ සූත්‍රය වගේ තැන්වල ඒ මිනිස්සේ මේ ගෝචර භූමිය හැරලා මම කුලවන්තයි මම ධනවන්තයි මම ඥානවන්තයි මම රූවන්තයි මම සෞඛ්‍ය සම්පන්නයි මම අසවල් කුලේ මට අච්චර සල්ලි තියෙනවා කියන එක එක එක එක නම් කරලා සඳහන් කරලා තියෙනවා ඒ වුණත් ඒ මනුස්සයා අසත්පුරුෂයෙක් කියලා. මොකද හැම දෙයක්ම නూరుට හිටින්න ඉඩ තියෙනවා. ඒ ලයිස්ට්ුවේ තියෙනවා ධර්මයේ දැනගත්තත් අසත්පුරුෂ වෙනවා. විනය දැනගත්තත් අසත්පුරුෂ වෙනවා. පළවෙනි ධ්‍යාන තිබුණත් අසත්පුරුෂ වෙන්න පුළුවන්. දෙවෙනි ධ්‍යාන තිබුණත් අසත්පුරුෂ වෙන්න පුළුවන්. නේව සංඥා නා සංඥා යතන දක්වාම ගෙනිලා කියනවා මේ සෑම දියුණුවක්ම සතිය කැඩීමට හේතු වෙන්න පුළුවන් තණ්හා වශයෙන්, ditthi වශයෙන්, මාන වශයෙන්. ඒක නිසා සතියේ එකම ගෝචර භූමිය ආරක්ෂාව තියේදී අපි নানা ප්‍රදේවල් ධර්මයේ ඇතුළෙම එහෙම නැත්නම් මේ පින්වන්ත යෝගාවචරකම ඇතුළෙම නැත්නම් අපේ සාර්ථකත්වයේ තුලම මේ වෙන දෙයට අපිට කියන්න තියෙන්නේ ඉස්සල්ලාපු කනට වැඩිය පස්සේ ආපු අඟ ලොකු වෙනවා කියලා. අන්තිමට අඟේ ඉඳලා කන කන්න පටන් ගන්නවා. මේ භාවනා කරන්න පටන් අරගත්තට පස්සේ යෝගාවචරයේකට පුදුමාකාර ප්‍රස්තාවල් වඩා හොඳ අවස්ථාවල් කොච්චර දෝ හම්බ වෙනවා. ඒ හම්බෙන හැම වෙලාවකදී මේ වැඩේදී මම බහුලීගත කළ යුත්තේ සතියමයි එහෙම නැතුව මේ සමාජශීලී වෙන්න හෝ ලාභ ලබන්න හෝ අනුන්ට උගලනන්න හෝ එහෙම නැත්නම් අනුන්ට 이르දි ප්‍රාතිහාර්ය පාණ්ඩ හෝ කියා පාණ්ඩ කියන මේ සෑම දෙයක්ම ගහක හැදිච්ච පිළිලයක් වාගේ ඒ ගහේම සාරය උරාගෙන ඒ ගහම විනාශ අන්නේ ඒ බව දක්වන්න හෝ එහෙම දෙයක් Taman තුල එහෙම පිළිකාවක් වැඩෙන බව දක්වන්න හෝ තියෙන එකම චෛතසිකයේ සතිය පමණයි. හැබැයි තව එකක් තියෙනවා. අන්නේම සතිමත් මිත්‍රයෝ ඇසුරු කරන එක. බාහිරේ. අන්නේ දෙක තියෙනවනම් අපි ගෝචර භූමියේ හැසිරෙනවා. එහෙම නැත්නම් අපි මේ භාවනා කරගෙන කරගෙන යනකොට සතිය හරියනකොට සමාධිය හරියනකොට සීලය හරියනකොට අපි පුදුමාකාර මාන්නකාර ගති පහල කරන්න ඉඩ තියෙනවා. මේ හැම දෙයක්ම අර විදියට පිළිකාවක් වශයෙන් එහෙම නැත්නම් බොරු වලක් වශයෙන් හානි කර වෙන්න ඉඩ තියෙන නිසා යෝගාවචරය ගෝචර භූමිය හසුරුනයි කියලා කියන්නේ කොච්චර ගැඹුරු භාවනාවට ගියත් එහෙම නැත්නම් කොච්චර ඊට ප්‍රස්තාවලට ගත්ත අර ආරම්භක ආනාපානිය අමතක කරපු දවසේ තියෙනවනම් මම මේ කතා කරන්නේ ආනාපානි මුල් කරන යන යෝගාවචරේකට පිම්බී වායු කිලිම කරනවා නම් ඒක එයා වග බලා ගන්න ඕනේ. සක්මන් කරනවා වම දකුණු වශයෙන් වග බලා ගන්න. ඒක තියේදී කොයි පාරක ගියත් අතුරු පාරවල් වෙනවා. එනිසා නැවත නැවතත් නැවත නැවතත් මේ මූල කර්මස්ථාන සම්බන්ධ වෙන්න පුළුවන්කම නැත්නම් ආනාපානි පවත්තන සතිය ඊටාත්ම වැදගත් වෙනවා. තමන් කොච්චරක් දුරට මේ මනෝ විකාරයකද ගත කරන්නේ එහෙම නැත්නම් ඇත්ත ප්‍රත්‍යක්ෂද කියන්නේ මො විශාල වශයෙන්ම තියෙන ප්‍රශ්නේ තමයි උතනදී මේ චින්තාමය ඥාන සහ ප්‍රත්‍යක්ෂ ඥාන කියන දෙක ප්‍රත්‍යක්ෂ ඥාන කියලා කියන්නේ අත්දකින්නදී චින්තාමය ඥාන කියලා කියන්නේ පිටින් ණයට ගත්ත දේ ඉතින් භාවනා කරගෙන යනකොට අපි විවිධාකාර දේවල් මේකට දාලා අපිට අන්තිමට බැරි වෙනවා මේක අන්වේ ඥානයක්ද ප්‍රත්‍යක්ෂද්ද කියලා හිතා ගන්න. මොනවාට කියන හිත තත්ත්වගත කර ගන්නවයි කියන්නේ. ඉතින් ඒ වගේ ගිහිල්ල වල පටලවා ගත්තොත් එහෙම දක්ෂ යෝගාවචරයේ දක්ෂ ගුරුවරයෙක් තියා බුදුහාමුදුරන්ට බේරණ බැරුව යනවා. ඔලමුල වෙනවා. ජනිතරෝම ගෝචර භූමියේ හැසිරෙනවා කියන එක මට කියන්න තියෙන්නේ තනි වචන කියන නිහතමානී වෙන්න ඕන. එන්නේ එන්නේ එන්නේ දැනගන්න ඕනේ අපි යන පාරේ අපි අන්තං ඇඹිටිල්ලෙක් විතරයි. අපිට මේකේ දැවැන්තෙක් වෙන්න බෑ. මේ ශේෂ්ත්‍රේ කොහොමඩක්වත් වෙන්න බෑ. අවුරුදු 2600ක් ගෙනාවු ශේෂ්ත්‍රේ ඒ බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා සාරිපුත්ත මොග්ගල්ලාන මහා කාශ්‍යප නන්ද රාහුල ආදී ස්වාමීන් වහන්සේලාත් එක බලනවා අපි කවුද? අපි ඒ චේති මුළු සුද්ධ සාසනෙම කරට අරගෙන මටයි මේක තේරෙන්නේ අනික් අයට තේරෙන්නේ නැහැ කියලා මේ සිංහම පොරවගත්ත කොටලුවෙක් වාගේ කෑ ගන්න පටන් ගත්තොත් ඉතින් සාසනේ නිසාම පිරෙහෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේක වෙන්නේ හොඳ පිං ඇති ඇත්තන්. ඒ මට්ටමට එන්න බෑ දුස්සීලියෙකුට. ඒ මට්ටමට එන්න බෑ සමාධිය නැති කෙනෙකුට. මේක පිළිබඳව පොඩි මේ විග්‍රහයක් කරනකොට ඒ දෙන්නෙක් පෙන්ලා දීලා තියෙනවා සරුවචනසික පළවෙනිම සූත්‍රය. බ්‍රහ්මජාල සූත්‍රයේදී පෙන්ලා තියෙනවා අපිට මිත්‍යා දෘෂ්ටි 62ක් බොරු වලවල් වශයෙන් යනකොට හම්බ වෙනවා. ඒ 62කින් 49ක්ම හම්බෙන්නේ ධ්‍යාන ඇති ඇත්තන්. 62ක් මිත්‍යාදිෂ්ඨ වලින් 49ක්ම සමාධිය හරියට පස්සේ විතරමයි එන්නේ. ඊටු 13ම ප්‍රඥාව තියෙන අයට විතරයි. ප්‍රඥාවයි සමාධිය නැති අයට කවදාකවත් ඒ වගේ බරපතල ප්‍රශ්න ඉන්නේ නැහැ. එනිසා සමාධිය හරියන්න හරියන්න දිට්ඨිය වලට පැටලෙන තියෙන ඊට වැඩි. ඒ වගේම විචක්ෂණ බුද්ධියක් තමයි ළඟ තියෙනවා කියලා හිතනද හිතනද ඔලොමොල වෙලා අර වගේ දික්ටිගත වෙන්න තියෙන අවස්ථා වැඩි නිසා නිතරම ගෝචර භූමිය අමතක කළොත් එතන එතනම දඬුවම් තියෙනවා. එතන එතනම දඬුවම් තියෙනවා. ඒක නිසා නිතරම කියනවා ඒක සඳහා ලේසි සාමාන්‍ය කියන උත්තරේ නම් ගුරුවරයෙක් එක්ක යන්නේ කියලා. ජාදා අපි ගත කරන ජීවිතය හැටියට හරි අමාරුයි අපිට එහෙම නිතර ඇසුර කරන තියෙන ගුරුවරයෙක් හම්බ වෙන තියෙනවනේ ඒක ලොකු ලාභයක්. ඒ නිසා අපිට අඩු ගන්න මේ වගේ දැනගෙන ඉන්නවනම් අපි ශේෂ්ත්‍රේ පැන්නුවොත් ගෝචර භූමියේ පැන්නුවොත් අපිට මෙහෙම අහිමි කරයි කියන එක හොඳට මතක තියාගන්න එක උඟ දෙනෙක් මේ බොරුවක් හිතේ තියාන මේ මාර බලවේග වැඩි කියනවා භාවනා කරන්න ගියා. පච්ච. තකතිරුකමයි යෝගට හේතු. තකතිරු නැත්නම් මාන්ත මාන්තත්තක. භාවනා කරනකොට හරියනකොට හරියනකොට උණ ගහ උඩට යන්න යන්න කඳ බිමට නැමෙනවනේ. වී කරලට කිරි වදින්න වදින්න කරල පාත් වෙන්න එපායි. ඒකනේ බුදුහාමුදුරන්ගේ ක්‍රමේ. ඉතින් අපි එහෙම නැතුව අර බොල් වී කරලා වගේ කෙලින් උඩට උස්සගෙන හිටියොත් එහෙම ඉතින් ඒකෙන් පේන්න තියෙනවා සතිය කියන පලාතක් නැහැ කියලා. ඒක නිසා හරිම ලේසි ක්‍රමයක් තියෙනවා. හරිම ලේසි කියලා කියන ප්‍රායෝගික ක්‍රමයක්. හරියට සතිය අර්ථය තේරුම් අරගත්තොත් සතිය ඉස්සර කරගෙන යන තවත් යාළුවෙක් දකින්නට ගන්දෙම්ම කී හැකියි. ආ මෙයා පින් කරන්න හදන කෙනෙකුත් නෙවෙයි, අnder පාන කෙනෙකුත් නෙවෙයි. මිනිහා ಗುಣ වසාගෙන පුළුවන් තරම් කරන දේ නැවතිල්ල හතියෙන් කරනවා මිසක් බුද්ධ ආගමේ කියන්නේ යන්නෙත් නැහැ. ශාසන ආරක්ෂක බහරදාරිකම් කරන්න යන්නෙත් නැහැ. ඒව ආවොත් ගන්නවා කරගෙන යන එකයි තියෙන්නේ. ඒක නිසා එවැනි ඒ සතිය හඳුනාගත්ත කල්යාණ මිත්‍රයන් අතර ගත කරනකොට හරිම සුන්දරයි ජීවිතේ. මොකද කිසිම තැනක මානසික අතතිය නැහැ. කිසියම් තැනක මේ අසහන කියන එක එන්නේ අසහන එනකොට hina යනවා කුහින් හරි ඉතින් පරිතද කරගෙන කුහින් හරි මෙඩිකල් අල්ලලා කවුරුත් නෙවෙයි තමන්ම තමයි මේ මෙඩිකල් අල්ලනවා තර පච්චරයි කියන්නේ තියෙන්නේ මුගෝ දෙන කියන නෑ නෑ මේ හොඳ වැඩ කරන්න ගියා මාර බලවේග එනවායි කියලා බොහොම ලේජිටයි පහසුටයි මාර මන්සිනා කිට්ටු කරගෙන ඉන්න. උන්දට ඒක ඇති වැඩක් නෑ. සතිය තියෙනවනම් මාරේ කකුල් දෙක අතේ ඩිංගතයි. බුදුහාමුදුරුවෝ කියනවා මාරය ඇවිල්ලා කියනවා බුදුහාමුදුරන්ට මේ වගේ බණක් කිය කිය ඉන්නකොට පිරිසත් හොඳට භාවනා කරනකොට බාධා කරන්න කියලා හිතලා ගොවියෙක්ගේ ස්වරූපෙන් එනවා මඩ ගාගෙන මේ වියදඬකුත් කරේ තියාගෙන මේ සෙනඟ මැදට ඇවිල්ලා අහනවා මහාන මගේ හරක් දෙන්න කොහෙද ගියද කියලා අහනවා. බුදුනාංශ බලන කවුද කියලා බලනට මස්සිනා. ඊට පස්සේ යනවා මාරය පාපි මාර තොට හරකුන් ඇති කුමන ප්‍රයෝජනක්ද කියනකොට මාරය දැනගන්නවා අඳුරගත්තයි කියලා. ඔය සතියේ තියෙන සෙල්ලමක් තමයි මේ මේ ඉස්සරහින් ඉන්නේ මෙයයි කියලා අඳුනගත්තා නම් එයාගේ බල බිඳෙනවා. එච්චරයි මේ සතියේ තියෙන ගතිය. ඕක ඔය ඥානපෝනික ස්වාමීන් වහන්සේ කුවා හුවා දැක්වීම සඳහා කුළු ගැනීම සඳහා කියනවා මේ ලංකාව වගේ රටවල් වල තියෙනවා මේ තොවිල් නැටිලි යක්ෂ වේලවිලි වැඩ. අන්නේ ඕන යක්ෂ කර්මයකදී එහෙම නැත්නම් ඒ බලි කර්මයකදී ඒ යකා එක එක යක්කෝ එක එක වෙලාවට ආවේශ වෙනවනේ. ඕන යකෙකුට කෙලින්ම නම කියලා කතා කරුවොත් බය වෙනවා. වැරදි නම කිව්වොත් හානි කරනවා. සෑ යකා ආවට පස්සේ දුවන එක නෙමෙයි තියෙන්නේ. කෙලින්ම නම කියලා ආමශ්‍ය නම් උඹද කියලා අහුවන ඉවරයි. දුවන්න දුවන්න යකා අරගෙන තමයි දුවන්නේ. එනිසා කෙලින්ම නම කියලා කතා කරන එක තමයි කරන්නේ. බුදුහාමුදුරුවෝ එදින් තව පාපී මාර උඹට හරකුන් ඇති වැඩක් මොකද්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේට මාර්යා අඬහැරයක් පානවා ඇඟ හිරි වැටෙන. උඹ මහානඹ දැනගනින් ඔය ඇබ් දෙකත් මගේ නම්, ඔය පේන රූපත් මගේ නම්, ඔය චක්කු විඥානයත් මගේ නම්. උඹ හිතනවාද මට උඹට මගෙන් ගැලවෙන්න පුළුවන් කියලා. ඔය කන් දෙකත් මගේ නම්, ඔය සද්දත් මගේ නම්, ඔය සෝත විඥානයත් මගේ නම්. ඔබ හිතනවාද මගෙන් ගැලවෙන්න පුළුවන් කියලා. ඔබ නහයත් මගේ නම් ওই ගන්ධ ඔකට ගැනෙන ගන්ධ සුවඳත් මගේ නම් ඒ ගාහන විඥානයත් මගේ නම් ජීවත් මගේ නම් ওই රසමස උලුත් මගේ නම් ජීවා විඥානයත් මගේ නම් ඔය කයත් මගේ නම් කායයට ලැබෙන පහසත් මගේ නම්, කාය විඥානයත් මගේ නම්, මනසත් මගේ නම්, ධර්මතාත් මගේ නම්, මනෝ විඥානයත් මගේ නම් කොහෙන් මගෙන් ගැලවෙන්නද කියලා. බුදුරජාණන්සේ කියනවා මාරය යමෙක් කියනවා නම් මී ඇහ මගේ කියලා, මී ඇහැට පේන රූප මගේ කියලා මේ දැකලා චක්කු විඥානය මගේ කියලා නැත්තම් කන මගේ ශබ්ද මගේ ඇහිච්ච විඥානය කියලා අන්න ඌට කියලා බයිලා කියාපක් මම කවදාකවත් මේකක්වත් මම කියන්නෙත් නෑ මගේ කියන මගේ කියන කට්ටියකටත් ඇත්ත නෑ ඔබ දැනගනින් මම ගියේ පාරක හුලගක්වත් ඔබට අල්ලන්න බෑයි කියන. ඊට පස්සේ තින්වරයි. කස්සක සූත්‍රයේදී පුදුම ලොමු දැහ ගන්නනවා සරුවචනාංශේ ඒ ප්‍රශ්න විසඳන හැටි බලනකොට අපේ වෙලා තියෙන දකින්න හැම රූපයක්ම මම දැක්කා කියා ගන්න හදනවා. මේ S2 ලස්සන S2 මේක මගේ කියා ගන්න හදනවා. චක්කු විඥානේ පහළ වෙච්චාම අම්බෝ පෙරපින් කරපු නිසා මට අන්තං එක දැක් ගන්න හම්බුණා කියලා මේ සෑම දෙයක්ම අපි මල්ලේ දාගත්තට මරණ චිත්තක්ෂණයට එනකොට ওই සේරම වැහිලා යනවා. රූප පේන්නේත් නැතුව යනවා, ඇහැරෙන්නේත් නැතුව යනවා. අන්තිමට ඇහැට කන්ට නාසයට පැතිරෙන ගතියකුත් නැති වෙනවා. හිත ඇවිල්ලා වැටෙන්නේ ওই ගෝචර භූමියට තමයි. හරියට ආනාපානෙ නැති වෙලා හරියට මැදට ගියා වගේ. ඉතින් එතෙන්ට යනකොට ඒක තක්කුමුක්කු වෙන්න පටන් අරගත්තොත් මේ කවදාකවත් දැකප නැත්තනක් වුණොත් ඉතින් මරණ මොහොතදී කොයි පව ඉදිරියේද කොයි පින ඉදිරියේද කොයි පැත්තට ගිහිල්ලා වැටෙයිද කොහොමද දන්නේ? මෙචින්දී අපි කරන්න හදන්නේ ඒක පෙන්වලා දෙනවා. ඔය ඇහත් මම නෙවෙයි, ඇහැට පෙන රූපත් මම නෙවෙයි, ඇහ චක්කු විඥානයත් මම නෙවෙයි. මේ සේරම නැති වුණාට සතියට ගිහිල්ලා ඉන්න තිප්පලක් තියෙනවා. සතියට ගිහිල්ලා ඉන්න පුළුවන් පැලැස්සක් තියෙනවා. අම්මගේ ඔඩොක්කුවක් තියෙනවා. gedarak තියෙනවා. ආන්න එක පුරුදු කරන එක තමයි ගෝචර භූමියටපත් වෙනවා කියලා කියන්නේ. නමුත් ඒක හරි පාළුයි, හරි නීරසයි, හරි ඒකාකාරී, හරි නිදිමත කරන සුළුයි, වෙහෙස කරයි. ඉතින් ඒක නිසා දන්න ඇත්තෝ එතෙන්ට යනකොට සතුටු වෙනවා. සත්පුරුෂ වෙනවා. සබ්‍රක්‍මචාරී වෙනවා. කල්යාණ පුතත් ජන වෙනවා. නොදන්න ඇත්තෝ ඒකට පයින් ගන්නවා. ඒකට හානි කරනවා. ඒකට අනදර කරනවා. ඉතින් ඒසයි ගෝචර භූමියේ දන්නේ නැතුව අපි කොච්චර ಜಾති කෙරුවත් මේ අන්ධයා ඇවිදින අන්ධයාගේ পায়ට හැප්පිච්ච මැනික වගේ ඌට ඒක අහුලා ගන්න හම්බ වෙන්නේ. නිසා ගෝචර භූමිය සරුවචන්සේ පෙන්වුවාට හැසිරෙන්නේ Taman කරන අනුකම්පා මෛත්‍රිය ඇති කරන පමණයි. කොච්චර භාවනා කරත් අපිට තියෙන නොයන් ඉතිරි. උදාහරණයකට උපමාවක් කියනවා. අර කැටකුරුලෙක් කැටකුරුළු පැටියෙක් අලුත ආපු මඩ ගොඩක ඉන්නකොට අම්මා කියලා යනවලු උඹට සෙල්ලම් කරන්න ඕනව ආපු කුඹුරේ කැට ආස්සේ සෙල්ලම් කරපන් මතු පිටට යන්න එපා මේ අනතුරුදායකයි කියලා. අර කැට කුරුළු පැටිය හිතනවනේ පිස්සු අම්මට යන්න පුළුවන් නම් මට මොකද වෙන්නේ කියලා ඌ අර කැට උඩ පෙන්කලින්ද පටන් ගන්නවා ඇවිල්ලා. එනකොටම කුරුළු ගොයෙක් ඇවිල්ලා ගහගෙන යනවා. ගහගෙන යනකොට අනේ අරුවට කල්පනා කරනලු අම්මා කියපු දේ ඇහුවනම් කවදාකවත් මට දෙ වෙන්නේ නැහනේ කියලා අර කුරුල්ලගේ අර කුරුළු ගෝයාගේ නැත්තම් ඒ පියාකුස්සගේ එහෙම නැත්තම් ඒ රාජාලියගේ පහුරවල ඉන්න ගමන් ඌ කියනවලු මේක මගේම වරද. මටමයි දඬුවම් වෙන්න තියෙන්නේ. කිසි කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි. අම්මා කියපදි ඇහුණා මට මේ වෙන්නේ මේක මගේමයි වැරදි කියනවා. රාජාලිය බැලුවලු වෙන එකේ කහුවෙච්චාම අඬා හො ගන්නවා. මරණකම් මේක කියනවලු මගේම වරද කියලා. මගේම වරද කියලා. ඊට පස්සේ තෝ මොනවද කියන්නේ කියලා. නෑ නෑ අපේ අම්මා මට කිව්වා මගේ හරි අරසතන හිටියා මම අරසනවා අම්මා කියපු දේ නාමසම මගේම වරද කියලා. ඊට පස්සේ රාජාලිය කියවලු තෝ දැන ගිය. තොට අරසතනක් මේ ලෝකේ නැත ඔක්කොහෙ හිටියත් මං අල්ලනවා කියලා. නෑ නෑ නෑ ඒක නම් කවදාකවත් වෙන්නේ නෑ. මේ අම්මා කියපු දේ නාහපු නිසා උනේ කිව්වා. ආයෙනම් පළකෝ කියලා අතෑරියා. ඊට පස්සේ මූ ආපහු ඇවිල්ලා අර කෙතේ වහගෙන ඉන්නකොට ඊට පස්සේ කල්පනාවක් ආවලු දැන් අම්මා කියපේක හරි කියලා. ඒත් මූට හිතුණලු දැන් දැනගෙන ආයෙත් කැටේ උඩට යන්න ඕනේ කියලා. හොඳට සැලකිල්ලෙන් ඉන්නකොටම බස බස ගාගෙන කුරුල්ලෙක් එනවා දැනෙනකොටම ඌ අර මේ පිටල්ලේ යටට රිංගවල රිංගපු ගමම්ම කුරුගෝය ඇවිල්ලා වැදිච්චාම වැදුනේ කැටේට පපුව වැදලා මැරලා මැරලා ගියා. එදා කැටකුරුලා තේරුම් ගත්තලු කැටකුටු පැටියා අම්මා කියවෝ ගෝචර භූමියේ මම හිටියොත් මට විශාල අරසාවක් තියෙනවා කියලා. නිසා සරුවචාන් සඳහන් කරලා තියෙනවා මම මේ උඹලාව ඉරකරන්න එහෙම නැත්නම් මේ හිලිමා සිර කඳරුක තියන්න නැත්නම් මානවයිති වාසන් දුරු කරන්න නෙවෙයි මේ නීති පද්ධතියක් දාලා තියෙන අර කැටකිරිලි පැටි අර දීපු උදෙස් වගේ මේක ඇතුළේ උඹලා ඉන්නා තාක්කල් පුදුමාකාර ආරක්ෂාවක් තියෙන එක තමයි ධර්ම ආරක්ෂාව කියලා කියන්නේ. එහෙම නැත්නම් ත්‍රිවිධරත්න ආරක්ෂාව කියලා කියන්නේ අපි ඔය කොච්චර පිරිත් නූල් බැන්දත් කොච්චර බෝධි පූජා තිබ්බත් කොච්චර ඔය ಜಾති කරත් ඒ කරන දේ සතිය නැත්තම් මතේරම හුදු චාරිත්‍ර පමණයි. නිකාම නිකම් බයර කරන දේවල් පමණයි. නිසා ඒ දේවල් වුණත් කමක් නැහැ කරනකොට කරන්නේ මුලැමැදාග දැනගෙන නම් පුදුමාකාර අරසාවක් තියෙනවා. නිසා ගෝචර භූමිය දන්නේ නැතුව වැඩ කරනවා කියලා කියන්නේ අරමුණෙන් හිත පිට ගිහිල්ලා ආලෝකයක් පහළ වුණත් සහැල්ලුකමක් පහළ වුණත් ඒ කිසි දෙයක් අදහන්න යන්න එපා මේ ගිය පෙත මේ සතිය මේ ආනාපාන මේ කායගත සතිය අමතක කරා නම් අනාතයි අමතක වුණාට කරන්න දෙයක් නැහැ මොකද ඒ ගැන අපේක්ෂාවෙන් අපි නැවතත් ආනාපානෙ මතුනොත් බලනවා කියන අදහස යන්න යන්න යන්න යන්න ආනාපානෙ හැම පැතිකඩක්ම දැක් ගන්න පුළුවන් වෙන අතරේ අපිට කවදාකවත් පෙකිනි වෙලා කැපිලා යන්නේ සම්බන්ධතාවයේ තියෙන. ඉතින් එහෙම අද විශේෂයෙන් කියන්න වෙනවාද ලංකාවේ නැත්නම් ලෝකයේ තියෙන භාවනා ක්‍රම දිහා බලනකොට උග දෙනෙක් මේ කායගත සතිය නැත්තම් මූලික සතිය පිහිටවීම පිළිබඳව නැතුව වේදනානුපසනාවෙන් පටන් ගන්නවා චිත්තානුපසනාවෙන් පටන් ගන්නවා අපි කරන්නේ ධම්මානුපසනාව කියලා කියනවා නමුත් අර පෙකණිවල සම්බන්ධ වෙලා නැත්තම් මොනවදෝ දේවල් කරගන්නවා මොනවදෝ මානසික තත්ත්ව ඇති කරගන්නවා මොනවදෝ තත්ත්වගත කිරීම ඇති කරගෙන ඉවරලා අන්තිමට වැටුණට පස්සේ ගුරුවරයරටත් බයිනවා බුදුහාමුදුරන්ටත් බයිනවා භාවනා කරලයි මම මේ කතා කරන්න කියලා භාවනාවටත් බයිනවා ඒ මොකද අර දී ඇති පෙත මාර්ගය ප්‍රතිපදාව දන්නේ නැතුව ගෝචර භූමිය දන්නේ නැතුව මේ කරන හිතුවක් කරකන් නිසා. ඒක නිසා භාවනා කරන කෙනා ගෝචරය අඳුනගන්නේ නැති වුණොත් ඒ කෙනාට සිද්ධ වෙන්නේ මොකද්ද? මෙච්චර ලස්සන ඒකායන මාර්ගයක් තියෙද්දි අතනමගදී හම්බ වෙන පුංචි පුංචි දේවල් මහා ලොකුවට ගණන් අරගෙන ඒ අනුව අනුන්ට විසරදව කටයුතු කරන්න ගිහිල්ලා දන්නා කෙනෙක් ඔය කටයුතු කරන්න ගිහිල්ලා නොදන්නා ශේස්ත්‍රයක අර කැටගරිල්ලේ වෙච්ච වැඩේ තමයි වෙන්නේ. නිසා භාවනා කරනකොට මතක තියාගන්න පුදුමාකාර හැකියාවල් වගේක් මතුවෙන්න පටන් ගන්නවා. එකකවත් මොන්නම විදිහකවත් අඟවන්නවත් නරකයි. නිසා මේක දිගටම තියෙන ගුණ වසහාගෙන යන ජීවිතයක්. ඒක ඒක තමන්ගේ තේමාව වශයෙන් උගන්න එකම ඉගැන්ලිය තමයි තේරවාදී කියලා කියන්නේ. අනික් සෑම තැනකම නැති ಗುಣ පබා හුවා දැක්වීමක් කරන්නේ. ඒ නැති ಗುಣ හුවා දක්වන්න යන කට්ටියගේ නැටවිල්ලට කියන්නේ මොනර නැටුම කියලා. මොනර පිල්විදා නටන්න නටන්න පස්සේ එළියේ. ඉස්සරහින් බලනකොට නම් හරියම ලස්සනයි පස්ස පැත්තෙන් ගිහලා බලන්න හරිම අජුවයි. ඔය පිල් ටික අකුලගෙන තිබුණා නම් අඩු ගන්න අරක වැහිලවත් තියෙනවා. බුදුහාමර කෙනෙක්ගේ පිල් ටික වහගෙන හිටපන්. එතකොට පිටපැස බින්සුමින් දකින්නේ නැහැ කියලා. ඒක නිසා මේ භාවනා කරනකොට දුවට මතක තියාගන්න ප්‍රතිඵල ලැබෙනවා 100ක් සාර්ථකයි. ඒක පිළිබඳ කිසිම සැකයක් නැහැ. නැත්තම් බුදුරජාණන් වහන්සේ අර වගේ පොළවේ අත ගහලා කියන්නේ ඒ කායනෝ අයම් බික්ක වේමක්කෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාණං සමතික්කමයි දුක්ඛ දෝමන සත්‍තකමාය ඥායස අධිකමාය නිබ්බානස සච්ච කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා බුදු කෙනෙක් දෙකක් කියන්නේ නැහැ අද්දච්ච වචනා බුද්ධා අමෝඝ වචනා ජින බුදු කෙනෙක් වර්ධින් නැති වචනයක්මයි කතා කරන්නේ. දිකට දෙතවර වචන කතා කරන්නේ. මෝඝ වචන නැහැ. ඒ කායන මාර්ගය කියලා කිව්වේ සතිපට්ඨානෙට ඒකේ මේ ගෝචර භූමිය දන්න නිසා ඒ නිසා වැඩ කරගෙන කරගෙන යනකොට ඒ ගෝචර භූමිය වැටුණාට පස්සේ ඒ යෝගාවචර කවදාකවත් ඉක්මන් කරන්න යන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ ಗುಣ ප්‍රකාශ කරන්න යන්නෙත් නැහැ. පුළුවන් තරම් ඇතුළට නමාගෙන. ಗುಣ ඇතුළට නමාගෙන ඒක ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේ සඳහන් කර තියෙනවා මේ සතිය කියන චෛතසිකය බොහොම කුල ඇති බොහොම හිරිමල් බොහොම ලැජ්ජාශීලී හැම හැකියාවක්ම සහිත චෛතසිකයක්. ඉතින් එයා ඉන්න වෙලාවේදී සද්ධාව රැස් විහිදුවගෙන කෑ ගහගෙන මට දුන්නොත් මම කරලා දෙන්නම් කියාගෙන උඩපයි. වීරියත් ඒ වගේ. සැර විහිසුවගෙන වැඩ කරන්නේ. සමාධිය අයියෝ අද භාවනා ලෝකේ පුදුමාකාර විදියට මේ සමාධිය මේ ගරුණම්බු ලබන්න හදනවා. ප්‍රඥාවත් එමය සත්‍ය කවදාකවත් නැහැ. සතිය කරන්න හදන්නේ ඇතුළට ගුණ නමාගෙන හැම හැකියාවක්ම තියන කවුරු රැවිලා ආරාධනා කළොත් පමණ සලකා බලලා ලස්සනට වැඩේ කරලා ආපහු Taman හිටපතන්ට යනවා. ඒ අතරමැද මේ සද්ධා වීර්ය සමාධි ප්‍රඥා රැස් විහිදුවන කෑ ගහගෙන අඬහර පාගෙන ගෝසක් කරගෙන නටනවා ප්‍රතිඵල නොදෙනවාමත් නෙවෙයි නමුත් එකක් ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ සද්ධාව මේ වීර්ය මේ සමාධිය මේ ප්‍රඥාව ඊගා චිත්තක්ෂණ මොනවා කරයිද කියලා විශ්වාසයක් නැහැ සතිය කවදාකවත් සතිය ආදාහන මනුෂ්‍යයා පාවා දෙන්නේ නැහැ මට මතක් වෙනවා මේ කියනකොට ඒ මේ අපි හිටිය බොඩිනේරිස් කියලා මේ කැපකාරයෙක්. ඒ වෙනසම මම ওই හය කුටියට මම ඉස්ලාම් ගිය වෙලාවදී ඇවිල්ලා මම කුටි වටේට තනකොළ ටික ගලවලා දුන්නා. මාත් වාඩි වෙලා ඉඳද්දී පැවිදිච්ච අලුත. මේ අවසට කතන්දරයක් කියලා දෙන්න කියලා. මම කොහොඳයි කියාපන් කියලා. මිනිහා මේ අෂ්ටක එහෙම කියන හොඳ කටකාර මිනිහා. මේ වෙලාව හිටියනම් ස්පීකර් බැඳගෙන කෑ ගහනවා මේ හරිය මේ කසාද බන්දලා දෙන වෙලාවල. ඉතින් ඊට පස්සේ කියනවා අවසර ඒ කාලේ හිටියලු රජ කෙනෙකුට ලස්සන කුමාරිකාව හත් දෙනෙක්. ඒ හත් දෙනාම සම වයසේ හරීම දක්ෂ හත් දෙනෙක්. ඉතින් පස්සේ රජුරෝ සුවංගවරයක් තිබ්බා. ඒ සුවංගවරයට ආවලු අනංග කුමාරයයි කියලා කුමාරයෙක් මේ කුමාරිවරුන්ගේ කැමැති කෙනෙක් තෝරගන්න. ඉතින් රාජ්‍ය රෝගී වල ආවල් දවසට අනංග කුමාරයා එනවා උඹලා උඹලාගේ දක්ෂකම් පෙන්නපල්ලයි කියලා. ඉතින් ඒක කුමාරිකාවක් මේ අන්තිම දක්ෂ ලූයන්. එයා කිව්වලු මම මේ අනංග කුමාරයාට දවල් කෑම සකස් කරනවා කියලා. අනිත් දක්ෂ අනික් කුමාරී ඉතාමත්ම දක්ෂලු ඇඳුම් මහන්න කපන්න එයා හිතාගත්තලු මම ලස්සන ඇඳුමක් ඇඳලා එදාට ඉන්නවා කියලා. අනික් කුමාරී ඉතාමත්ම දක්ෂලු ගෙවතුව වණ්ඩේ ආය නිසා මල්ලක මාලිගා වටේට මේ ගෙවත්ත ලෑන්ඩ්ස්කේපින් ලස්සනට කළ තිබුණා. අනික් කුමාරි තාම දක්ෂයිලු ඇතුලේ ඉන්ටීරියර් ඩෙකරේෂන් වලට යා ලස්සනට ඒක හදලා තිබ්බලු. අනික් කුමාරි තාමත්ම දක්ෂයිලු ආගන්තුකෙක් අබ්බම සලකන හැටි කරන්න එයා ඒක කරගෙන හිටියා. ඉතින් මේ විදිහට 6 දිනක් එයාගේ උපරිම දක්ෂම් කරන බාලම කුමාරි මොනවාක්වත් නැල්ලු ඉතියා සාමාන්‍ය විදිහට හිටියා. ආංග කුමාරි ආවට පස්සේ ඉතින් අර පිළිගැනීමේ දක්ෂ එක්කනා ගිහිලා අනිත් ඔක්කොටම පරේන විදියට ගිහිල්ලා කුමාරයා පිළි අරගෙන ආවලු. ඊට පස්සේ අර ලස්සනට ඇඳගන්න එක්කනා කිව්වලු Taman ඇදිලා කරකලා පෙන්නලා පේනවා නේද මගේ ඇඳුමේ හැටි කියලා යත් පෙන්නලා ගියාලු. ඊට පස්සේ කැම තියෙන එක්කන ඇවිල්ලා කැම ටික පෙන්නවලු අනිත් එකන වත්ත වටේ රවමක් කන ගන්න කියලා ඕ බලන්න ලෑන්ඩ්ස්කේපින් කියන්නේ මේක තමයි. අනිත් එකන මාලිගා වටේ ගිහිල්ලා කිව්වලු මෙන්න ඉන්ටීරියර් ඩෙකොරේෂන් කියලා. ඊට පස්සේ බල්ලා බල්ලා අන්තිම අර පුංචි කුමාරි වාඩිලා ඉන්න කරන්ට ගිහලා අනංග කුමාරය ඇවලු දැන් උඹලා අක්කා ටික ඔක්කොමලා පෙන්නුමාන දෙල්ලන් ටික. උඹ මොනවද පෙන්වන්නේ? ඊට පස්සේ කළු මේ කට්ටියත් එක්ක ඉන්න එක තමයි ලොකම දක්ෂකම කියලා. ඒ අනංග කුමාරයා ඒ කුමාරි අරන් ගියාලු. සතියත් අන්නේ වගේ තමයි මේ ශ්‍රද්ධාව කියන්නේ පුදුම වැඩ වැඩ සෙල්ලම් කාර කරන එකක්. වීරියත් ඒ වගේ සමාධියත් ඒ වගේ ප්‍රඥාවත් මේ සේරමත් එක්ක ගොනු කරගෙන ಗುಣ වසංගන ඇතුලේ ඉන්න දෙයක් තමයි සතිය. ඒ ස්වාමීන් වහන්සේ පොතේ සඳහන් කරලා තියෙනවා මෙවැනි ඇතුළතට දිලිසෙන විශාල විප්ලවයක් කර ඇති ඇතුළෙම අපිත් එක්ක සංසාරේ පුරාවට තිබුණ මේ සතිය. ඊටාත්ම වැදගත් දේ විදියට මූලාසනේ බාර දීලා අනේ මං ඉදිරියට මගේ ආත්ම සිද්ධිය අත්ත කුසලයේ මට කරලා දෙන්නේයි කියලා. ඒ සතියට මූලාසනේ දෙන්න නම් ලෝකේ මහා පුරුෂයෙක්ම පුරුෂයෙකුට පහළ විශාල වැදගත් විතර්කයක් තමයි ලෝක. ඒක ඉස්ලාම් පහළ වෙන්නේ සාරුවච්චන් වහන්සේ නමකට විතරයි. උන්වහන්සේක පහන් වුණාට පස්සේ කියනවා තමන්ගේ අත්ත සිද්ධිය කැමති ඇත්තෝ මේ කලබල කරන චෛසික කොටක් තියේදී සතිය ඉස්සරහින් තියන ඒකම මූලස්ථානය කරන ගෝචර භූමිය කරන ප ဋ ාණය කරන සතිපට්ඨානය කෙරුවොත් ඔය කියන කිසිම මාර බලවේගයක්, ඔය කියන කිසිම ගැටුමක්, ඔය කියන කිසිම අසහනයක්, ඔය කියන කිසිම මානසික ආතතියක් එන්න බෑ. ඒකයි සරුවත් chance පොළොවේ අත ගහලා කියන්නේ සත්තානං විසුද්ධියා. ශෝක පරිත්‍වාණං සමතික්කමාය, දුක්ඛ දෝමන සත්තකමාය, ඥායස අධිකමාය නිබ්බානස සච්ච කිරියාය. ඉතින් තාමත් අපි විඳවනවා නම් විඳවන්නේ මේ සතියට කෙලෙහි කරන නිසා, කෙනෙහිකම් කරන නිසා. කවදා හෝ සතියට අපේ නිසිතන ඒ මූලිකත්වය දෙනවනම් එයාට තියෙන හැම හැකියාවක්ම ඔය දඟලන කට්ටිය ඔක්කොම සම්බර කරගෙන යන්න. ඒ නිසා මේ වැඩ මුලදී මුලදිමත් මම හඳුනා දීමක් කරා අපි මේ කරන්න හදන්නේ වෙන මොකකටවත් නෙවෙයි අපි කරන්න හදන්නේ මේ සතිය දිනු කරන වැඩ පිළිවෙලකට ඒ නිසා මේ ගෝචර භූමිය දැනගන්නවා කියන මේ නවීන කාරණාව අපේ වැඩ පිළිවෙලට බොහොම වැඩමුළුවට බොහොම වැදගත් වෙන නිසා සියලු දෙනාටම Taman ළඟ යම් ආකාරයක සතිය පිළිබඳ හැඟීමක් තිබුණා නම් වටිනාකමක් තිබුණා. ඒක තව තවත් තීව්‍ර කරලා අපේ සියලු අනාගත තීන්දුව ටික සතියට බාර දීලා අපේ සෑම හැකියාවකින්ම මේ සතිය තනවා වඩ아가න සතිපට්ඨානෙ පිටව ගත්තොත් නිවන් නොදැක්කට නිවන් දැක්කා වාගේ ආනිසංස වගේක් දැනේ. එවැනි ආනිසංස වහවා අවබෝධ කරගන්න ලැබීවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිල දිනාටම සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා අපි පැයකුත් විනාඩි 15ක් විතර aran තිනවා. ඉතින් පුරුදු පරිදි මම ආරාධනා කරනවා මේ සම්බන්ධව කිව යුතු කළ යුතු යමක් තියෙනවා නම් අපි වෙලාව අරගෙන එහෙම නැත්නම් අපි වැඩසටහන නිමා කිරීම වශයෙන් පුණ්‍ය ආනුමෝදනා සීචෙන් ගාථා සජ්ජායනා කිරීමේ නිමාව සටහන් කරනවා. හොඳයි මම හිතන්නේ ඇත්තට මතු කළ යුතු ප්‍රශ්නයක් නෑ වගේ ඒ නිසා අපි ඊත්තාවතා ආචාති ගාථා සජ්ජායනා කිරීමේ ධර්ම දේශනා දේශනා වාරේ સમાપ્તિය සටහන් කරමු. එත්තාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා.